මෙතන උඩ තියුණා මේ මේ මෙතන. මේකට කනෙක් වෙලා නැහැ. මේකට කනෙක් වෙලා ඇත්තේ අනිත් එකේ වෙන්න තියෙනවා. ඉස්සලා ආන්සර් කරලා කරන්න ඔයා දන්නවා ටෙලිෆෝන් කාර්යය. මේසෙත් තියන්නේ එහෙමම මේක තමයි තියන්නේ අපි ඔය. නෑ නෑ ඒ ගිනවද? ලෝ තෙරුවන් සරණයි. නෑ. ඒ කියන්නේ ලයින් එකේ දින්නේ ඒකට රින් කරන්න ඕනේද? නෑ නෑ රින් කරන්න. ඈ? කනෙක් කරා මේ ආයේ. නෑ. ලෝ තෙරුවන් සරණයි. එහෙනම් කට් කරන්න වෙනවා නේ. ගමන්නේ වල වයර් වල තියෙන මාර්කඩේම කැඩලා එන්න එපා ඉතින්. <laughs> මාද ගන්න. දුරයි වයසට ඊට දිවා මාස ගන්න බැරි කෙරුවෙත් නැහැ. අවස්ථාවේදී අපි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි අපේ මේ නිවාසික උපාසක මහතුතු සම්බන්ධ කරගෙන හැම සෙනසුරාදාක ඉඳලා අදලා දැහැටියට අපි කරගෙන යන ධර්ම සාකච්ඡාවක් තියෙනවා. අදත් අපිට කාලයකට පස්සේ ධර්ම සාකච්ඡාට අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා අපි උල්ලෝසු පැයෙන් හතමාරේ ඉඳලා නම් වෙනකන් කාලය ගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදි මුල් සල්පේ විනාඩි සල්පයක් අපේ දිනචරියාව විවස්ථාව සීපත් කිරීමට සම්ප්‍රදාන කුලව ගත කරලා අපි ගාවට මේ කුද්දකනිකාය උදාන පාළියේ මේගිය සූත්‍රය මුල් කරගෙන ධර්ම සාකච්ඡාවට අපි මාතෘකා මාතු කර ගන්නවා. ඒ මාතෘකා වාරයේදී ධර්ම ඒ සූත්‍ර සාකච්ඡා වාරයේදී සම්බන්ධ වෙන කට්ටියට ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන් තම තමන්ගේ භාවනා සම්බන්ධ ප්‍රශ්න හෝ මේ ඉදිරිපත් කරන සූත්‍රය අදාළ කර්ම සම්බන්ධයෙන් ඉතින් මේ මතක් කිරීමෙන් පස්සේ මම බලාපොරොත්තු වෙනවා සියලු දෙනාගේම දැනගැනීම පිණිස මේ විවස්ථාව කියවන්න. ඉතින් සියලු දෙනාගේම අවධානය මම මේ කියවන විවස්ථාවට යොමු වේවා කියලා මම කරනවායින් ඉල්ලා සිටිනවා. යෝගාවචර දිනචරියාව නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සුමෙහිදී නිවන් සපතෙන් සැනසෙනු කැමැති දිවි පුදා සසුන්ගත යෝගාවචරය විසින් ඒ උතුම් මාර්ගයේ සිදු කර ගැනීම තමගේ ප්‍රධාන කාර්ය බව නිතර සීයේ තබා ගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් හැමදෙනාගේම සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නේ නැගිට සිරුර කිසි සඳහා සුළු කාලයක් ගෙවා පිළිපිරිත් බණ බවුන්හි යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු වටන, ඇදුරු වටන, ගිලන් වැඩිහිටි වටන යන ආදී සුදුසු කල්ලියේදී ඍෂිනම් හීල් දංකේ සදා බොජුන්නාට ගොස් නොපමාව එහිවත් සප්‍යාසිය කුටියට යා යුතුය. බණ දහම් පුණුව සිරුරු පිළිදැඟුම් බවුන් ඈ නියත කිසෙයේදී පිටු සඳහා gediya දෙවීමට පළමු. පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිකේලා තන්පත් කොට තැබිය යුතුය. පින්නපාතේ සඳහා gediya හැඬ වූ කල තෙරුවන් පුදා පාසි උරුදරා කමඨාන් ගත් සිටින් නිමිත්තට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨාන් මෙනෙහි කරමින්ම ගොස් අසුනල අසලදී මෙත් කමඨාන් නිතුව පිටුපිනිස හැසිර පිටුපිට පිළිගෙන පෙරලා එන කලද කමඨාන් නොවරා යුතුය බොජුනල වත්සපයා දිවා වන්දනාදීන් පසු පැයක් පමණ පුරුදු බවුන්හි යෙදී පිරිවැවුම් පිරිවැසවුන් නැතහොත් ඊතුරු කාලයේද භාවනා සඳහාම යෙදවිය යුතුය සවස් පහට පවනවත් පිළිවෙතියේදී සන්ධ්‍ය සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිහිටි වැඩිමාළු ආදීන්ගේ සුවදුක් සොයා ඍෂිනා හිල් ගිලම්පස කිස සාදා පිරිසිදු සිතින් තමන් වසන කුටියට ආයුතු පෙරයම අවසන් වනතුරු පිරුවාන බණක් නැතොත් කමඨහනින් කල් ගෙවා අලියොමට පෙර අවදි වෙමි සනිටුහන් කොටගෙන රැ 10ට නිතරපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහන තමා ඉදිරියේ තබා ගත යුතුය. මොනම කරුණක් නිසාවත් ඒ කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. තායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධ කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන් කියන අවසරය ඇතුව ධර්මාදේශනාකට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරික බව සීයේ තබාගෙනම ඒ කාලය සීනුවණින් ගෙවිය යුතුය. අතුලතරතුරු පිටතර දීමත් පිටතතරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් ඒ මුළුමනින් ආරක්ෂා වීමට සිතර ගත යුතුය. ඔබගේ ගමනාදීරිය පැවැත්වීම ඔබ ගුණාගුණ පහල කරන මගක් වන හේයි. නිම ශ්‍රමණාකල්පේ රහසත් ලිපිටත් ඔබෙන් තොර නොවන සිය හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයට සුදුසුය. ඒ බන්දෙහිදී සාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පේ යන මේවා නොබිදිනසේ එහි යෙදී යුතු බව කලින්ම හිත තබා ගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එහිනත් අවශ්‍ය කිසක් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පින්නපාත ගමන් හිදීද ගමනා ගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනිකෙකුට හිරියරවන්සේ භාවනාවක් පවano කිරීම ඔබ යුතුයකම නම් අනුන් මැද තමන්ගේ ගුණවත්කම් අපංකම් හොවා දැක්වීමක් ඔබට ඕනේ නැත. මේකට කෙනෙක් කියලා නැහැ. තමා නිතරම පරිහරණය කරන පිළිකර નિયમિત තැනක තැන්පත්තර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතු ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. හිතට එන අරමුණ නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසිම අපක්ලේශයක් පහළ වෙන විට ඒ නෝනින් සලකා තමගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා ඒ බඳු උදුරු මැඩලීමට සමතුක විය යුතුය. බහැර පිසිදුව නිතරක් ගනිමින් දස ධම්මසුත ආකාංකේය සුත ආදී සූත ධර්මයන්ද සංවේග වස්තු දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසිදුකමද දිනුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ පොදු මහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් වන සහරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුරාත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුක පැමිණෙන පැවිදි පින්නතුන්ට වද්දැක්වීම ඔබ ගුණ දිනුට උපකාර වන්නාසීම සංවාසාරහණ වන්නන්නා ගැටීම කුරපනිහාරි ගුණ පරිහානියට හේතු වෙන වගත තදින් සිතට ගත යුතුය. Nej? Nej. පිටත අත්‍යවශ්‍ය ගමනක් කැමට ඇතොත් ඒ යෝගාශ්‍රම කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුය. වත් පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලව කරන හැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණ උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණ ඉක්ම කරන ලියුම් ගන්න දිනුවද යෝගාචර தත්තර බාධක වෙන බාධා වෙන අන්‍ය අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතය පවත්වා ගැනීමේ පහසුම ක්‍රමය හේයින් පොතපත පවාදීකෝ ගඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්තිපත්‍ර අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යන යෝගාශ්‍රම කතිකාවතට හා මෙම ස්ථානීය කතිකාවතරට එකඟව වැඩගෙන යෑම මෙහි වැසෙන ඔබේ ආඥාන්ගේ පාසුව සඳහා වෙනුවත එහිනේ ඔබේ හිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. ඒ කියවන්නේ ඉන්නේ අපේ යෝගාචර දිනචරියට අදාළ මූලික අංග 25යි. අපි අනිත් දවසේ වෙනකොට යෝගාශ්‍රමයේ කතිකාවත කියවනවා කියලා මතක් කිරීම මේ වෙලාවට කරන්න පුළුවන්. මේ මතක් කිරීමත් එක්ක අපි යනවා මේ අද දවසේ ධර්ම සාකච්ඡාවට යොච්චිත මේකේ සූත්‍රය කියවන්නේ මේකේ සූත්‍රේ. කනෙක්ෂන් එකක් නැහැ. කන මේ මේ මේ මෙහෙන් එන කනෙක්ෂන් එකක් නැහැ. මෙහෙ එකක් නැහැ. එහෙන් කට් වෙන්න ඇති. නෑ ඒ වුණා රින් වෙන එක මේ රින් වුණා. රින් වුණා නෑ. ඒක නම් මේ කෝල් එක ආවට පස්සේ ඒගොල්ලෝ අනිත් එකට කතා කරලා තිබ්බා. නෑ ඒක ඒ අනිත් එකේ ලයින් එක එනවද? එනවද? අතනින් නෑ එනවා. එහෙමනම් මේ ඒකට ගත්තා නම් ලේසි. මොකද ඒකේ ලයින් එක ක්ලියර්. ඒක තමයි දැන් ඒක තමයි දැන් ඒගොල්ලෝ අනිත් එක දැන් වෙනස් කළා අපෝ දැන් වෙන පොඩයි මොකක් හරි දෙක එකක් වෙනකන් මේ මොකද අනිත් එකේ ලයින් එක ක්ලියර් මම ඊයේ බලනකොට ඩිස්ප්ලේ එකවත් වැඩ කරේ නැහැ මම හිතුවා ඒ නිසා ටෙලිෆෝන් එක වැඩ කරන්නේ නැතුව ඇති කියලා ඒකයි මම අර වැරදි තොරතුරක් දුන්නේ මේක අපි කවදද නැද කොතනද නැද කරුවේ කාට කියවමු කියලා මේ පුනස්බරම් බික්කවේ මේකේ ඒ කියන්නේ මේ දස මොනවාද කතා දස කතාවල් තියෙනවා පුනස්බරම් බික්කවේ සිංහල සිංහල ඒ පාලිය කියවමු පොඩ්ඩයිනේ කියවලා සිංහල කියවමු මම හතුන් පටන් ගන්න හරි දැන් මෙතන අපරි ඒක ඒක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 සීල කතා සමාධි කතා ප්‍රඥා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දස්සන කතා යන කෙලෙස් තුනී කරන සිතේ ආවරණ දුරලීමට හෙවත් සමත විපස්සනා වැඩීමට සැප වූ යම් කතාවෙක් ඒකාන්තයෙන් සසර දුකෙහි කලකිරෙනු පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස සියලු කෙලෙස් සංසිඳීම පිණිස දත යුතු දැනීම පිණිස සම්බෝධය පිණිස නිවන පිණිස පවතීද එබඳු කතාවෙහි නිකාමලාන් බි මෙබඳු කතා කැමැති පරිදි අසන්නට ලබන සුළු වේද සුවසේ ලබන සුළු වේද මහස්සේ ලබන සුළු වේද මේ ගියනි මේ තෙවෙනි ධර්මය නොමුහුණු කළ චිත්ත විමුක්තියෙන් නොමුහුණු කළ චිත්ත විමුක්තියගේ මොහු කිරීම පිණිස පවති. කෙනෙන්නේ. පුන් පාලි කොන්කන්ස. මේක රින් වෙන්නේ. පොඩ්ඩ කතා මහත් කතා කරන්න කතා කරලා ඒගොල්ලන්ට ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න මොකද්ද කරන්න ඕන කියලා අපේ අඩුපාඩු කියන්නේ. එහෙම නැති වුණොත් එහෙම අපි මාරු කර කර ඉඳී මේ මේ දෙක දෙකක් තියෙනවා වීක්නස් එකක් හිතන ලයින් එක එනවා අනිත් එක මෙතන මේ කනෙක්ෂන් එකේ දුර්ලභම ඒක දිගටම තියෙනවා මට පේන්නේ කොහමද ගවන්නේ අපි කියමු චිත්‍රයට මේ ගෙනියලා දෙමුකේ දෙන්න කියලා රෙකෝඩ් කරගත්ත එක මේ එහෙම ප්‍රශ්න තියෙනවා නම් තමයි අපිට මතු කරගන්න තියෙන්නේ ඒක නිසා අපි මෙහෙන් කෝල් එකක් දෙමු ඉවර වෙනකොට මේ මේ ෆෝන් එකකින් හරි සම්බන්ධ කරගන්න පොඩ්ඩකට සම්බන්ධ වෙන්න පුළුවන් නම් හොඳයි. නමුත් මේ හැමදාම අපිට ඕක තියෙනවා මේ මාංශයක් දෙයක් වැඩ කෙරුවේ නැත්නම් එනකොට මේක සම්පූර්ණයෙන් මලකට කාලා උන්ට ඊට පස්සේ ගෙවන්න වෙනවා ධර්ම සාකච්ඡාවක් දෙකකින් තමයි ගෙවන්න වෙන්නේ මේ ඒ තාක්ෂණික දුර්ලභතාව. නෑ ඕකෙන් අපෝග තමයි සාකච්ඡාවට ගන්න. ඒ කැලලක් අරගෙන අපි දවසින් දවස ඉදිරියට යන එකයි කරන්නේ. ලයින් එකේ ඉන්නවද ඒගොල්ලෝ? මතක නැහැ අපි මේ කතාව ওই ඉතින් ඇත්තටම අපි සාකච්ඡාට ගත්තද කියලා. කොහොම නමුත් අපිට අලුත් මාතෘකාවක් විදිහට මතු කරගන්න පුළුවන් මේ දස කතා වස්තු ඕකේ අනිත් පැත්ත තමයි දෙතිස් තිරච්ඡාන කතා නොකළ යුතු කතා මේ ටික දස කතා වස්තු වලට වැටෙනවා මේක සාධනීය පැත්ත පෙන්වන්නේ මේක බැලු බැලමට සාමාන්‍ය භාවනාවට පෙළඹෙන බුද්ධ ආගමට පෙළඹෙන කෙනෙකුටද සීලයට අවු වෙන්නේ මේ බොරු කීම කේලාම් කීම හිස් වචන පරිසෝචන කියලා. ඉතින් එයා ඒ වෙලාවේදී ඒක කරන්නේ සද්ධාවෙන් ගෞරවයෙන් මේ වචනයෙන් දුස්චරිත නතර කිරීම සඳහා. නමුත් ඇත්ත වශයෙන්ම එහෙම දෙයක් ඕන වෙන්නේ ඇයි ඇයි ඒක පුත්‍රජානනාංශ මේ සීලයක් ඉස්සරහින් තියලා තියෙන කියන එක තේරිලා නෙවෙයි මුලදී ඒ ටික කරන්නේ සද්ධාවෙන්. නමුත් කොවිලාගේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප හරියට පස්සේ සම්මා වාචා එනවා. අන්නේ සම්මා සංකප්පයෙන් පෝෂණය ලැබපු සම්මා වාචාව අර භාවනාවට පෙළඹෙන එහෙම නැත්නම් පන්සල් කියලා සෙල් සමාදන් වෙලා වචනෙන් දුච්චරිතයෙන් වළකින එකට උඟාක් වෙනස් වෙන විදිහකට කියනවා නම් සම්මා සංකප්පය සම්මා මිච්ඡා මේ කාමච්ඡන්ද ව්‍යාපාද විහිංසා කියන මිච්ඡා සංකල්ප තුන තියෙනකන් කෙරෙන හරියක් කරන්නේ තිරසං කතා කියලා කියතයි. යම් කිසි වෙලාවක නෙක්කම්ම සංකප්පේ, අව්‍යාපා සංකප්පේ, අහිංසා සංකප්පේ ආපු ගමන් තමයි ඒ කෙනාට මේ අපිච්ච කතාදී දස කතා වස්තු තේරෙන්න පටන් ගන්නකන්නේ. ඇත්ත වශයෙන් සමහරලාට ඒක දෙකට කඩලා සරුවචන්ස දේශනා කරලා තිනවා සංඤ්ඤවත්ථානං වෝ භික්කවේ ද්වංකරණීය සන් හරියවතුනි බාවෝ එවනතම මේ ධම්මීවා කතා. ධම්මීවා කතා තමයි ඔය. හැබැයි හුඟක් වෙලාවට ආධුනිකයා ඉස්සල්ලාම් වතාවට භාවනාවේදී සම්මා සංකප්පේ තේරුම් ගත්ත ගමන් එයා ගොඩාක් කරන්නේ ආර්ය තුන්ණින් භාවයම පතනවා ආර්ය තුන්ණින් භාවයම ශ්‍රේෂ්ඨ කළ සලකනවා ආර්ය තුන්ණින් භාව අත්‍යවශ්‍ය කාරණාවක් කියලා හිතනවා ඒ නිසා ඒ කෙනා හුඟක් වෙලාවට පිරිසෙන් අයින් වෙලා කතා නොකර සිටීමෙන් තමයි සම්මා සංකප්පේට ආවඩන්නේ සම්මා වාචාවට ආවඩන්නේ නමුත් බුදුරජාණන් තේ දීලා තියෙන සීලබ්බත පරාමාස කියලා මිනුම් කෝදුවක් ඒ සීල වෘත්ත මේ ටික සීලය කියන්නේ මේ ටිකයි කියලා වෙන් කරගත්තට පස්සේ ධම්මේවා කතාවකින් ආර්ය තුන්නි භාවේ කඩන්න ඉඩ තියෙනවා. නමුත් ඒක කිසිම පාපයක් වෙන්නේ නැහැ. අභ්‍යන්තර බාහිර සාසනය අතර ලොකු ගණදුනවා සිද්ධ වෙන්න පටන් අර ගන්නවා. එයා හැබැයි තිරච්ඡාන කතා වලින් අයින් වෙනවා. අවශ්‍ය වෙලාවට කතා කරුවාට ප්‍රශ්නකුත් නැහැ. කතාවට අහුම්කන් දුන්නත් ප්‍රශ්නයක් නැහැ. නමුත් Taman ඇතුලෙන් පුළුවන් තරම් ඒ ආර්ය තුන්ණින් භාවයේ පදනම් කරගත්ත කතාවක තමයි යන්නේ. වෙන විදියකට කියනවා නම් හිතේ මේ සතියෙන් විවේකයේ හිත තියාගෙන මේ එහෙම නැත්නම් නිදහස හිත තියාගෙන ඕන කටයුත්තක් කරනවා. කවදාකවත් අර විවේකයට මුකුත් වෙන්නේ නැහැ. ඒක භාෂාවටත් එච්චරයි, වචනයටත් එච්චරයි, ක්‍රියාවටත් එච්චරයි, ජීවන රටාවටත් එච්චරයි. මේ දෙක වෙන් කරගන්න බැරි කෙනා තමන්ගේ කරන හැම කටයුත්තෙම විවේකයේ බාධා කරගන්න කෙනාට තමයි ටෙන්ෂන් එක කියන්නේ. ඒක තමයි ආතතිය කියලා කියන්නේ. ඒක තමයි අසහන කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් තමන්ගේ විවේකය තියාගෙන විවේකයේ උඩ විවේකයට ඕන වෙලාවක යන්න ඉඩ තියාගෙන මොන වැඩක් කරත් මොන කතාවක් කරත් මොන දෙයක් කරත් ඒක නා දන්නවා මම මේ වැඩේ કૃතිමයි ආගන්තුකයි මගේ නේවාසික තැන මගේ හැබෑ නිවහන විවේකයයි මේ වැඩේ කරන්න වෙන්නේ පෙර කළ අකුසල කර්මයකට මේ වැඩේ කරන්න වෙන්නේ මට ආපු දඬුවමකට. නමුත් මේක සතුටින් ගෙවලා දානවා. නමුත් මං ආපහු යනවා වැඩේට. එතකොට මේ වැඩේ මේ මං විවේකයට යනවා. වැඩේ යා යාදෙන්නේ හත් බැඳෙන්නේ නැහැ. ආවට කරනවා නතර වෙනවා කතාවත් එච්චරයි. අවශ්‍යතාවය ආවට කතා කරනවා. නැත්නම් හැම වෙලාවෙම තමන් පෙන්නනවා මට ඕන කියන්නේ තුෂ්ණීම් භාවයේ කටට අමාරුවකට කතා කරන්නේ. ඒකට උදව් කරනවා. තමන්ටත් එන්නේ නැහැ. කෙනෙක් වෙන්නේ. එතකොට මේක කෙලින්ම ගහන්න බැරිද එතෙන්ද? මේ කෙලින්ම ඒ බොක්ස් එකට ගහලා ගන්න බැරිද? පුළුවන් ගන්න පුළුවන්. පුළුවන් මේක මේ මේ හරියට යනවනේ ඒකට දෙන්න තියෙන්නේ මේ කනෙක්ෂන් එක දෙන්න ඕනේ පහසු තැන. මේ දෙන්න නිකන් බාහිරක තියෙනවනේ. ෆෝන් එකට ලං කරන්න. නෑ මේක නෑ මේ ෆෝන් එක මෙතන තියේදී මෙතෙන් බලාගෙන කියන්න. මේ ඉතින් ඒ ටික තමයි අත්ත වශයෙන්ම අද මේ දුර්ලභම වස්තු වෙලා තියෙන්නේ Tamange විවේකේ බාධා කරගන්න නැතුව අවස්ථාව ආවට ප්‍රයෝජනේ සලකලා කළ යුතු කතාව කතා කරලා විවේක වෙන්නත් අවස්ථාව ආපු නිසා කළ යුතු වැඩේ කරලා Tamange විවේකේ ලබා ගන්නත් අවස්ථාව ආපු නිසා සමහර ලාවට ආජීවය සම්බන්ධ කටයුතු කරන්න පුළුවන් වුණත් පුළුවන් තරම් විශ්‍රාම වෙලා පුළුවන් තරම් මේ විවේක වෙලා සම්මා ජීවිතයට වට ගන්නවා කියන එක ත්‍රිපිටකයෙන් බලාපොරොත්තු වෙනවා මම කියන පොට වර්ධිනවා කියලා. ත්‍රිපිටකේ ඒ කතා නෑ. ඒක සාමාන්‍ය බුද්ධියට වැටලා තියෙන්නේ. නමුත් ත්‍රිපිටකයේ හොඳටම කියලා තියෙනවා. ඒ විතක්ක ਵਿਚාර කියන වචී සංකාරත් අසස් ප්‍රසස් කියන කාය සංස්කාරත් දෙක සංසිඳුවගත්ත මිනිස්සයා සංසිඳුවේ අගේ දන්නවනම් ආය විතක්ක ਵਿਚාර බනවන්න යන්නේ කාය සංස්කාර සංසිඳීමේ අගේ දන්නවනම් හුස්ම හයියෙන් ගන්න වෙන වැඩ කරන්න යන්නේ නැහැ. ඒ දේ නොකරනද සංසාරයෙන් පුරුද්ද තියෙන්න ඕනේ. නමුත් කොච්චර වහනා කරත් අර ඒ නම්බරේ තියෙනවද? කවුද නෑ දැන් අපි බලන්න ගත්තේ ඈ අපි ටෙස්ට් කරන්න ගත්තේ දැන් ගන්න දුන හරි ඔස්ට්‍රේලියාව. ඒගොල්ලෝ ගණී තමයි ඩාට ඉඳලා නෑ ඒත් සාමාන්‍ය අතාරන කට්ටියක් නෑ අවුදන. ඉන්න ෆයිට් එකක් දෙනවා. ඉතින් ඒ ටික තමයි මට නම් තේරෙන්නේ මේ කෙනෙක් විසින් ඊටාම සූක්ෂමව කල්යාණ මිත්‍යන් දැක දැක බනහා ඒ භාවනා කරන කට්ටියත් එක්ක ගත කරමින් අනිකොට කොච්චර දඟලනවද මේ කතා නොකර ඉඳයි වැඩ නොකර ඉඳයි. ඒක නෙවෙයි ධර්මය කියන්නේ. අවශ්‍යතාවය ආවොත් කතා නොකර ඉන්න බදලෙම ඉඳලා පොඩ්ඩක් කතා කරාට කමක් නැහැ. දැනගෙන ආපහු කතා නොකර තැන්ට යනවා කියන්නේ. වැඩ නොකරන තැන ඉඳලා ටිකක් වැඩ කෙරුවට කමක් නැහැ. අප වැඩ නොකරන තැනට යනවයි කියලා. අන්න එහෙම කෙනෙක්ගේ අවශ්‍යතාවය තමයි අද ලෝකෙට ඕන වෙලා තියෙන්නේ. වැඩ කෙරුවයි කියලා හිතනක් කරගන්නවා නම් ඒ කරන්නත් බෑ. එහෙම නැත්නම් වැඩටම වැඩෙන් වැඩේට yaadෙන වැඩ කරනවා නම් එයාටත් විවිකයක් ඇත්තෙත් නැහැ. කතාවෙත් කතා කරන්න වීම ගැන කනගාටු වෙනවා නම් ඒ මනුස්සයාගේ ශාසන ජීවාවක් වෙන්නේ නැහැ. ඒ වෙනේ කතාවෙන් කතාවට ඇදිලා යන කතා කරනවා නම් මිනිහට වීමක් ඇත්තෙත් නැහැ. ඉතින් මේ දෙක අතර බැලන්ස් එක කියන එක බුදු කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. මහා කරුණාවේ මහා ප්‍රඥාවේ සම්බර වෙන්නේ බුදු කෙනෙකුට විතරයි. අනිත් අපි හැම වෙලාවෙම කරන්නේ ඒක පිළිබඳව අර මාරුවක් තමයි. ඒ නිසා ඒක රහත් උනත් පුරුදු කළ යුත්තක් කියලා මම කියනවා. රහත් උනත් පුරුදු කළ යුත්තක් මේ කොතන මොකද්ද කළ යුතු කතාව කොහොමද ඒ කතාව ඉවර වෙන තැනට කටයුතු කරන්නේ. මොකද්ද වැඩේ කළ යුත්තේ? ඒ වැඩේ ඉවර වෙන තැන කොහොමද කරන්න කියන එක දැනගන්නේ දැනගන්න රහත් උනත් පුරුදු වෙන්න. ඒ නිසා අපි මේ කරගෙන යන වැඩවලදී මේ අප්පිච්ච කතා වගේ දේවල් ගැන කතා කරන්න ගියාම මට නම් 3 4කින් කතා කරත හැකි මේ මේ බුරු කියලා මේ බුරු කියලා මේ සතු ලෝ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සෝයන්නාගේ අපි සම්බන්ධ වෙනවා යන්තන් නිකන් ළමේ කම්බුණා වාගේ සල්මන් නිකන් ළමේ කම්පුණා වාගේ විලි දාලා විලි විලි වදලා මේ මේ ලයින් එක හදාගත්තේ. නෑ අපි මේ කනෙක්ටිං බොක්සස් ඔක්කොම මලකට කාලා ඔයගොල්ලෝ මාව තියාගෙන ඉතිය වැඩිනේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් මේ දැන් කෙරුවේ කෙලින්ම මේ කනෙක්ෂන් එක දාලා ගත්තා. ඉතින් ඒ සමා වෙන්න ඕනේ ඉතින් ලංකාවනේ මේක. අපිට තේරෙනවා ඉතින් අපි සමාවයි කියන්නේ ඉතින් එච්චරයි මං හිතුවා ඉතින් කොහොමද ෆයිට් එකක් දෙයි කියලා. අපි මේ කතා කර හිටියේ මේ මේගිය සූත්‍රයේ ඒකේ දසකතා වස්තු මං හිතන්නේ ඔකට කලිමුත් අපි ටිකක් කතා කරා. අද ඉතින් අර මතක නැති වෙච්ච නිසා මාතෘකා මතක් කරගන්න ඒක ගත්තා. ඒකේ මේ අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, ඉරියාරම්භ කතා, අසංසග්ග කතා, සීල කතා, සීල කතා, ප්‍රඥා සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. ඉතින් ඒක නිසා මම මේ මේ අපි ඇත්තට විනාඩි 5ක් විතර ගත්තා වැඩි. ඒ ටික මේ මෙල්බන් වලින් සම්බන්ධ වෙච්ච කට්ටිය සඳහා සමාලෝචනයක් කරනවා නම් එහෙම නැත්නම් අපි ඒක පිටු කරලා දක්වනවා නම් මේ කතාවල් පිළිබඳව ඇත්තටම ඉස්සල්ලාම මේ තේරුම් ගන්න වෙලාවදී අපි තේරුම් ගන්නේ සද්ධාවෙන් සීල ශික්ෂාවක් විදියට. නමුත් ඊට පස්සේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල ගිහිල්ලා මම හිතනවා මම මේ කියන කසාදාර නැහැ කියලා ඒක ස්පර්ශ කරන්න පුළුවන් කෙනාට සම්මා දිට්ඨි සම්මා සංකප්ප පෙළගස්ස ගත්තට පස්සේ සම්මා වාචා වෙනවා. අන්න එතනදී තමයි මේ විතක්ක ਵਿਚාර දෙකේ සම්මා සංකප්ප කියලා කියන්නේ විතක්ක ਵਿਚාර. අතරම විතක්කේ විතක්කේ සකස් කරගත්ත වචනයේ මේ ඒකට කියන්නේ සංස්කාර වචී සංකාර සකස් කරගත්ත කෙනාට විතරයි ඔය සම්මා වාචාව ඒ පුහුණුවට සුදුස්සෙක් වෙන්නේ. එතකොටයි ඔය සීලබ්බත පරාමාස අයින් කරලා කලියුතු කතා නොකලියුතු කතා තේරෙන්නේ. ඉතින් ඒක සමහර මේ මේ සමාලෝචනය කෙරුවොත් නැත්නම් පිටු කෙරුවොත් මට කියන්න තියෙන්නේ සම්පූර්ණ නිස්සද්ද භාවයේ හෝ ධර්ම කතා කියන දෙකම ਸਰවඥන්සේ සඳහන් කරලා තිනවා දස කතා වස්තු කියන ධර්ම කතා වලට ආන්නේ ධර්ම කතා කරන්න ඕනේ අවශ්‍යතාවය මතුනොත් පමණක් ආරාධනාවකට හෝ ඉල්ලීමකට හෝ එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේ නම් හිතලා බල්ලා කරපු වෙලාවලුත් තියෙනවා. එතකොට මේ බණ අහන කෙනාගේ එයාට වහාම ලැබෙන ප්‍රයෝජනේ සලකලා පුත්‍රයන්සෙ කරලා තියෙනවා. ඒ ඒ වුණත් ඒ කතාව දුරදි කියන කතාවක් වෙන්න බෑ. දිගින් දිගට ඇදලා යන කතාවක් වෙන්නේ නැතුව ඒක නතර කරගන්න දන්නවනම් එතකොට ඔය අප්පිච්ච කතා, පවිවේ කතා, සන්තුටි කතා සිද්ධ වෙනවා. ඒ එහෙම නැතුව කතා නොකරම ඉන්න ඕනේ වනවදින්න ඕනේ තනියම ජීවත් වෙන්න ඕනේ කිව්වත් ඒකාන්තයකට වැටෙනවා. එහෙම නැත්නම් අනුන්ගේ ආරාධනාවකින් තොරව පැනලා කතා කරන්න හදන එකනත් ඒකාන්තයකට වැටෙනවා. ඉතින් ওই දෙක මැද Taman හරියට කළ යුතු කතා නොකළ යුතු කතා තීරුම් ගත්ත දවසේ විතක්ක විජය ඒ කියන්නේ විතර්ක පිළිබඳව Tamanට ජයග්‍රහණයක් එන්න පටන් ගන්නවා. විතක්ක විජේ තමයි අපේ හිත පිට යනවා කියලා කියන්නේ. විතක්ක විජේ කරපු නැත්නම් හිත පිට යනවා. ඉතින් හිත පිට යාම තියෙන තාක්කල් තේරුම් ගන්න ඕනේ. ඉතින් දා කතාවේදී අපි සෑහෙන පටලවාගෙන තියෙනවා. නඩු ඕන නැති දේවල් අවශ්‍ය කරත්තාම විතක්කේදී පහර දෙනවා. කවදා හෝ විතක්කය වචී සංඛාරය සංසිඳුව ගත්තත් ඒක අඳුනගෙන සම්මා වාචාවෙන් අනුග්‍රහ නොකළොත් අර අර විවේකී අනිත් දවසේ පරියන්කට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙක අතර සම්මා වාචා සහ සම්මා සංකප්ප මේ දෙක අතර සම්බන්ධතාවයෙන් සම්මා වාචාව තේරුම් ගත්ත කෙනා තමයි අද ලෝකේ දුර්ලභම වස්තුව හොයන්නම බැරි කෙනා. ඉතින් ඒ නිසා අපි හැම කෙනාට මේ සම්බන්ධව මේ පරිතද කරගන්න තියෙනවා, ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒක ඉතින් අන්තිම ශ්‍රේෂ්ඨම ආදර්ශය තමයි සරුවච්චන් වහන්සේ. ඒ නිසා අපි ඒක සඳහා ඔක්කොමලා පුරුදු වෙන පිරිසක්. ඒ නිසා අපිට කතා නොකරත් බෑ. නමුත් ඒ කතාව ඇද්දි ඇද්දි යන කතාවක් වෙන්න බෑ. ඒ කියන්නේ හැත් බැඳෙන කතාවල් ජාරින් යන්න බෑ. යනවා නම් ඒකෙන් පැහැදිලිව Tamanටම සාප වෙනවා. ඉඳගත්තර පස්සේ කවදාහක්වත් මේ හිත නිස්කලංක වෙන්නේ නැහැ. සමාධි සමත වශයෙන් හෝ විපස්සනා වශයෙන්. හිත නිස්කලංක වෙන්න පටන් ගත්තා නම් ඒක කවදාකවත් වෙන්නේ නැහැ සම්මා වාචාව සකස් කරගන්න නැතුව. ඉතින් මේ දෙක අතිනතගත් එක පටිච්චසමුපාදයේ තේරුම් ගත්තාම තමයි තේරෙන්නේ මේ අභ්‍යන්තර සාසනයේ ਸਰවචනසගේ දේශනා කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඒ ටික තමයි මට හිතුනේ මතක් කරන්න කෙසේ නමුත් මම ආරාධනා කරනවා මේ කායික සම්බන්ධ වෙන කට්ටියටත් මේ මෙල්බන් ඉඳලා සම්බන්ධ වෙන කට්ටියටත් මේ මාතෘකාව මතින් හෝ අවස්ථාව හැටියට වෙන සාකච්ඡා කළ යුතු වෙන මාතෘකාවක් තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඒ ප්‍රශ්න ප්‍රකාශන ඉදිරිපත් කරන්නයි කියලා. දෝෂාරෝපණය කරන මගේ මානංශය ගොඩක් තියෙනවා. වහන්සේ මෙතන සුදුසු කෙනෙක් නෙමෙයි. මෙතන අයින් වෙලා යන්නේ. මොහොම ධර්මයේ දෝෂාරෝපණය. කළා ඊට පස්සේ පහුවෙනවා මේ අපි අද නරගත්තා නම් සමානයි. මම අර පළවෙනි දවසේ කිව්වා ඉතින් මගේ මානසික කියනවා කියන මම දන්නවා. දෙවෙනි දවසේ උන්වහන්සේ සමාව ගන්න උත්මන් කිව්වා ඒක පරිගාන පරිගාන කියන්නේ සමානයි. ඒ හම්සන්ගේට පටිගානුසේක. ඒක තියෙනවා. ඉතින් මේ පොතේ තියෙනවා පටිගානුසේ සහ රාජානුසේ අනාගාමී මාර්ගයන් කියලා. ඒක පොඩ පැහැදිලි කරන්න. පැහැදිලි නේද? ආයසොතු මොකටද අනාගාමිකම දුන්නේ මනුස්සයල? එතකොට ප්‍රශ්නේ. කවුද කිව්වේ අනාගාමිකමක් යාට දෙන්න කියලා? බුදුහාමුදුරුවත් කියලා දෙනවා කිසිම වෙලාවක හදිස්සි වෙන්න එපා තීන්දුව කරන්න. අනාගාමී වුණත් ওই වගේ දේවල් ලක් ගානක් ඇසුරු කරන්නයි කියන්නේ. බොහෝ කාලයක් ඇසුරු කිරීමෙන් තමයි අපිට දැනගන්න. ඉතින් අපි ඉක්මනටම අනාගාමිකම දුන්නට පස්සේ පැකේජ් එකම බාර ගන්න ඕනේ. එයා වැරද්දක් කරුවොත් උඹේ අතට වැටෙනවා. මං අනන්තවත් කියලා කියනවා ලංකාවේ ජාතික වීර ලයිස්තුවක් හදනවා. ජාතික වීර ලයිස්තුවක් හදන පළවෙනි සුදුසුකම මේ වෙනකොට මැරලා ඉන්න ඕනේ. දැන් වීරකම දුන්නට පස්සේ පිස්සුවක් එළියොත් මොකද වෙන්නේ? අර සමිතියම ඉවරනේ. වීරකම දීපු සමිතිය පණ තියෙනකන් දෙන්නේ ජාතික වීරයෙක් වෙන්න මූලිකම අවශ්‍යතාවය තමයි මේ වෙනකොට අපවත් වෙලා තියෙනවා. නිවන් දකින්න මැරිලා තියෙනවා. අනිච්චාවද නිවන් සැප ලැබේවා කියලා ගහන්නේ මොකටද? ඔබ වහන්සේ අර මනුස්සයා නිකන් මරලා දෙන්නේ. අර නිවන් සැප ලැබේ දීපු ගමන් අනාගතම දීපු ගමන් ඒ මනුස්සයා මැරුණ නැත්තම් කරන හැම වචනයකම අපිට අපිට කෙනේනවා. අපිට ඒ මනුස්සයා කරන හැම එකකම වග වෙන්න වෙනවා. කාටවත් දුන්නේ නැති උනට ප්‍රශ්නයක් නැහැ. දුන්න ගමන් වෙන්නේ මේ මේක තේරෙන්නේ කාටවත් තේරෙන්නේ නැහැ. අනිත් එක පැත්තක තියාගෙන ඉන්න බුදුරජාණන් වහන්සේට කිසිම කෙනෙක් සම්මානයක් දීලා තියෙනවා. සම්මාන දෙන්න බුදුන්ට වැඩි කෙනෙක් ඉන්න ඕනේ. සම්මාන දෙන්න තමන් ඊට ඉස්සෙල්ලා ලොකු ධනක් පටවගෙන ඉන්න ඕනේ. දැන් මම මේ මිනිසයාට සම්මාන ආයසුතු කියලා කතා නම වස් වැඩි වෙන්න එපා. ඒ නැත්නම් මෙහෙම මෙහෙම මම ඔබතුමාට දෙනවා භාෂාව පිළිබඳ විශේෂ එහෙනම් මම මෙයා මනින්න තරමේ ඉන්න එපා. කවුද ඉන්නේ අපිට සම්මාන දෙන්න මේ? නිසා අපි සම්මාන දෙන්න අපිට තියෙන සුදුසුකම් මොකද්ද? අපි තාම මේ බෝට්ටුවේ පෙරලෙන බෝට්ටුව ගමන් කරන්නේ. ඒක නිසා ඒ ලොකු ශාමින්නාංශගේ අනේ මට දඬුවම් කරන්න එපා. මට දඬුවම් කරන්න එපා. පර්ත් වලත් කිව්වා බොහෝම සීරුවෙන් කිසිම කෙනෙක් කතා කිසිම යෝගාවචරයක් කතා කරේ නැහැ මං. ධර්ම සාකච්ඡා කරච්චාම 60ක් විතර ඉන්නවා කතා කරලා බලන්න. එක්කෙනෙක් කිව්වා ස්වාමීන් වහන්සේට සාකච්ඡාවක් කරන්න විනාඩි 10ක් දෙන්න. මම විනාඩි 8ක්වත් වෙහෙස කරන්නේ නැහැ. ස්වාමීන්ගේ චරිතය ඊට වැඩගත් මට ඒක වාර්තාගත වෙලා තියෙන්න ඕනේ කියලා. ඉතින් මම රමණීට දීලා දුන්නා. කරුණාකර මේක මන් දෝත්සහයි කරන්න. මම උනන්දු කරවන්න එපා. ඊට පස්සේ ඉන්ටර්විව් එකේදී ආවා ස්වාමීන් පැවිදුනේ ඇයි වනම්මන. ඊට පස්සේ මම කවෙන්නේ ලියුමකුත් අවිලා තිබුණා. ඉතින් මේකෙන් වෙන්නේ ඕගොල්ලෝ දන්නවා ජනප්‍රිය වෙච්ච මිනිස්සු මොකද වුනේ. නිසා කරුණාකරලා මට කරදර කරන්න එපා. කරුණාකරලා මට මාව මාට දඬුවම් කරන්න. අපි ධර්මයන්. එයාට මෙයාට පිටකසා ගැනීම අද කරන සමාජයේ මොකාටද පුළුවන්නේ අන්තව කෙනෙකුට සම්මාන දෙන්න ඌ ලොකුයි කියලා හිතන්නේ නැතුව. එනිසා ආයතතු rahat වෙලා ඉන්න ඕනේ. අඩු ගානේ මං කියන්නේ. අර මනුස්සයර දෙන්න. මම මම මේ ආයතතු අඩු පහත් කරලා කතා කරන්න හදනා නෙවෙයි. මට ප්‍රශ්නයක් ආවම මං කියන්නේ ඇයි මේ අහකන මිනිස්සේ සාරහත් කරලා අකුරට ගාම කරගත්තේ. ඒ වැඩේ කරනවා නම් එතෙන්ට කැපකාරයාගෙන් අද ඔය ප්‍රශ්නේ නැහැ ස්වාමීන් වහන්සේ මේ පොඩ්ඩක් පරිස්සම් වෙන්න මහාන්නක් කරයි කියලා කිව්වනම් අනේ අම්මට කියලා නිකන් අයියන්ට. ඌට කියන්නේ නැහැ තමුසේ දීය කිව්ව දැන් පාටිකානු සේවාව කියන්නේ අපි අර මනසට අන්දලා චිත්‍රයක් ඊට පස්සේ ගන්න. තනි කර අනුන්ගේ වැරද්දක් නැහැ තමන්ගේ වැරද්ද තියෙනවා. ඒකට බුදුහාමුදුර අපිට ලස්සන ඉඳලා දීලා තිනවා කාටවත් පුම්බන්න යන්නත් එපා ඔබ පිම්බෙන්න යන්නත් පිම්බෙන ගතිය තමයි කෙලස් කියන්නේ ඒ නිසා අනික් කෙනා සාකි කරන කියන්නේ අනේ මගේ අතින් වැරද්දක් වෙනවන ะ පිම්බීමක් මාන්නයක් තියෙනවා කරුණාකර මට විවේක අවස්ථාවක ඇවිල්ලා මතක් කරගන්න කවදාකවත් ඒ වගේ දේවල් කේන්ද්‍රික වෙලා කරන්නේ ඒක ඒක අර ඇවිදින පිළිලට කිතුරු නින්නර පිදුරු දෙමිලක් කද්දාකත්ම කේති කියලා කරනවා. එයා විවේක වෙච්චලා කියනෝනේ. ඔබතුමා ඕ ඔබ වහන්සේත් එක්ක ඇසුරේදී මට එකයි බලාපොරොත්තු වෙන්නේ මට කණ්ණාඩියක් වෙන්න. මගේ යම් කිසි වැරද්දක් තියෙනවා නම් මට පේන්නේ නැහැ. ඒ කෙලෙස් වල ඇති. මට කරුණා කළ පෙන්වන්න. හැබැයි මම ඉල්ලීමක් කරනවා. මට ඒක විවේක වේලාව කියලා දෙන්න. ඊට ඒක නා කිව්වොත් ඔබතුමත් එහෙමයි මට උදව් කරන්න කිව්වොත් පාරකට ප්‍රශ්නයක් නැහැ. ඒක ලැබෙයි කවදාකවත් මේ උණුසුම් වෙච්ච වෙලාවේ මම බොරදියේ මාළු බාණ්ඩත් එපා කලබල වෙච්ච වෙලාව ප්‍රකාශ කරන්නත් එපා තදි තක්කමුක් වෙලාවේ විනිශ්චය කරන්නත් එපා. යන්නේ නැහැ yaadෙන්නේ නැහැ. ඉතින් අර අපේ ඉන්නවනේ තරපෙරි හාමුදුරේ ඒක අමුතම කැරක්ටර් එකක්. ඒ ස්වාමීන් වහන්සේ මේ සංස්ථාව පැවිදිලා අන්තිමට සල්ලි පාවිච්චි කරනවා බුලත් පිට කරනවා. ඉතින් හරියට සමාජ සේවා කරනවා. ඒකට කේමනන්ද ස්වාමීන් වහන්සේට පෙන්වන්න බෑ. ඒකට හැම අවුරුද්දම ඇවිල්ලා විශාල බුලත් අත දීලා මම මේ කඩප්පුලි මහානකමක් කරත් ඔබ වහන්සේ තමයි මාව පැවිදි කිරුවේ ස්වාමීන් වහන්සේ කියලා බඳලා යන්න එනවා. ඊට පස්සේ ලොකු සංසම් හම්බෙලා තියෙන ඥානරාම සංසම් හම්බෙලා ඒවලු ස්වාමීන් මේ යන්නේ යන තැන සෝවන් වෙච්ච කට්ටිය ඉන්නවා රාගාම වෙච්ච කට්ටිය ඉන්නවා මට නම් තේරෙන්නේ නැහැ ස්වාමීන් මම භාවනා කරන්නෙත් නැහැ ඔබ වහන්සේ මොකද කියන්නේ කියලා ලොකු සංසම් යහමරන් කියන්නේ කාරණාකාරයි කිව්වලු යම් කිසි කෙනෙක් සෝවන් නැයි කිව්වනම් එයා වෙලා නැහැයි කියලා විතරක් බාර ගන්නවා ඉතින් ඒ නිසා මොකටද දෙන්නේ අපි නොදුන්නයි කියලා කිසියම් පාඩුවක් මම මම මේ ගත කරන්නේ මම මේ වැඩිට වෙලා අවුරුදු 30කටත් වැඩි කිසියම් මට පාඩුවක් වෙලා නැහැ කවුරුත් මනින්නේ නැහැ කියලා හෝ මම මැනගත්තේ නැහැ කියලා පාඩුවක් වෙලා නැහැ හැබැයි මම දහසකුත් එකක් දකිනවා මැන ගන්න ගිහිල්ලා මනින්න ගිහිල්ලා අමාරු වෙච්ච කට්ටිය අන්නන්තවත් මම දකිනවා ඒක මම හිතන්නේ මේ කල්පේ තියෙනකන් අතර වෙයි කියලා අපිට ඒ වුණාට එකෙන් ගැලවිලා ඉන්න ක්‍රමයක් බුදුහාමර කියලා තියෙනවා unassuming කියලා ඉංග්‍රීසියෙන් කියනවා. මේකේ තියෙන මේ අපිච්ච කතා, තන්තුට්ටි කතා තියෙනවා නම් ඒකට මනුස්සකම තියෙනනේ. ඊමණසක මනුස්සකම තියෙනවා. සෝවානුනේ නැතත් බෞද්ධ නොවුනත්, පැවිදුණත් නැති උනත් මිනිස්සෙක් විදිහට විනයට කතා කරලා කියන්න පුළුවන් හොඳයි ඔබතුමා මට මෙහෙම ආන්න කරගව. පිචුතු වේවා. කන්නාඩියේ මගේ චුත්‍ර පෙන්නවා. අනිත් දවසේ ඇවිල්ලා අනේ මට සමා වෙන්න මං වෙලා බීලා හිටියේ බීපු වෙලාවේ කියපු දේවල් කතා කරන්න බෑ. ඉතින් මාත් බීලා තියෙනවා. මටත් ඕක වෙලා තියෙනවා. එච්චරයි. ඇත්තටම ඔය කතාවේ ඔය ඔය ප්‍රශ්නේ කවදාකවත් බීපු මිනිසුන් දෙන්නේ බීප එක හොඳටම දන්නවා බීවට පස්සේ වෙන එකේ අනිත්‍යතාවය තේරුම් අරගන්න. ඒකෙන්නේ බීවට පස්සේ ඉස්සලා වෙන එකේ. ඒක කවුරු හොඳටම හොම්බ කාට රිවර්ට් එක ගමුවත් පහුවෙන්ද එතෙන්නම කිස් කරත් කුමාරසිංහ හිටියා නම් මෙතන ටක් ගාලා ගහක් දෙනවා. අද කුමාරසිංහ නැහැ. ඔය බරවැතල දෘෂ්ටි ප්‍රශ්නේ එන්නේ නැහැ මේ කනගුණ මිනිහට. ඉතින් ඒ නිසා මේව ඇත්තටම අපි මේ වගේ වෙලාවක මේම පතුරු ගන්න වෙලාව අපිට පතුරු ගන්න වෙලාවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැම වෙලාවෙම අපේ කල්යාණ මිත්‍රත්වේ නාමේ බුදුහාමෝ දීලා තියෙන මේ යෝනිසමනසිකාරය එහෙම නැත්නම් මේ රැඩිකල් රිෆ්ලෙක්ෂන් වයිස් රිෆ්ලෙක්ෂන් එක දාලා බලන්න ඕනේ. මේ සිද්ධි උනේ නැත්තම් අපිට ඇත්තටම අපිත් ගැන වැරදියක් taktseeru තියෙනවා. අනුන් ගැන වැරදි taktseeru කියනවා. නමුත් taktseeru කිරීමත් මුත්‍රාජානනාංශිකේ මුළු ත්‍රිපිටකයේ කිසිම තැනක නැහැ කියලා ඕල්ඩන්බර්ග් විස්තර කරලා තියෙනවා. මොකද තක්සේර කිරීමයි දේශපාලනය දෙක එකට යන්නේ. අනු පිළිබඳ මැනීම ඔක්කොම කිරීමයි දේශපාලනය තනි කර එකට. ඒ නිසා කවුරු හරි තක්සේර යේසුස් වහන්සේ කියලා තියෙනවා. උඹ කවුරු හරි පිළිබඳ විනිශ්චය කරුවොත් යක්ෂයම ඔබ විනිශ්චය කරනවා කියලා. ආයේ කතා මොකක්වත් නැහැ. ජීවිතේ කියන ඔබ යමෙක් ගැන විනිශ්චය කරුවොත් ඔබ විනිශ්චයට ලක් කරන ඔබ කොමිට් වෙනවා. විනිශ්චය කිරීමේ කිසිම අයිතියක් එයා ඉල්ලීම් කරුවොත් පුළුවන්. ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ මට මේ මම පවර්න ඔබ වහන්සේට මගේ වැරද්දක් තියෙනවා මට කියලා දෙන්නයි කියලා. ඒකට ලොකු බැඳීමක් තියෙනවා. ඒ බුරුමේ කරන්නේ උපසම්පදා වෙච්ච ගමම ගෝලයා ගෙනලා කියනවා මේක භාවනා මධ්‍යස්ථාන විපස්සනා ඔබතුමා මං කෙරේ තියෙන යම් කිසි ගුරු වතක් තියෙනවා මම ඒකේ නිදහස් කරනවා. ඒගොල්ලෝ මං ඔබතුමා වෙනුවෙන් කළ යුතු මේ උපදෙස් තීම ආදී වතක් තියෙනවා ඒකේ මම නිදහස් කරනවා. උපසම්පදා මාලකෙන් බහව ගමන් කළා. ඒක නෑ විනයක නෑ බුදුරජාණන්සේ විපස්සනා කරන කෙනෙක් ඇවිදිනවා නම් ඇවිදලා දවස් 3ක් යනකම් උපාධ්‍යයන් වාසිකේ සමාදන් වෙන්න එපයි කියලා කියනවා. සමත කෙනා නම් ගිය ගාම සමාදන් වෙන්න ඕනේ. විපස්සනා කරන එකට අවස්ථාවක් තියෙන දවස් 3ක් යනකම් ඒ ගුරුවරයා තමන් සමාදන් වෙන කෙනා විපස්සනා දන්නේ නැහැ. එහෙමනම් බාඩයි. යනකොටත් යම් යම් තැන් වල කියලා තියෙනවා තමන්ගේ සතියට සමාධියට භාවනාවට කැඩෙනවා නම් නොකිය ගිය ප්‍රශ්නයක් නැහැ. මොකද අපි පැවිදි වෙලා තියෙන්නේ ඒ අපේ ඒක ගෝලයාට දීපු පැත්තනේ. ගුරුවරයා මාර විදියට පටන් ගන්නවා ඉස්සර වෙලා. ඉතින් ප්‍රශ්නයක් වෙනවා නේ හදාසෙ. ගෝලයා අතරමං වෙනවා. ඒක ඒක ඒක නොකිය කරනවට වැඩිය කියලා කරන එක සෞතුනේ. කෙරෙන්නේ ඒකනේ. ඔව්. ගුරුවරයා කියන්නේ මෙච්චරයි. දැන් ඔබතුමාට මං කරන වත තියෙනා වගේම ඔබතුමා මට ඔබතුමාම හදන්න වඩන්න කියලා එකක් තියෙනවනේ. මට වතක් තියෙනවනේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ උඟක් කරලා ඒ රටේ නෑ. ඇවිදිනවා. ඉතින් ඒකට කියන්නේ ඒ වතේ මම නිදහස් කරගන්නවා. හැබැයි අපි සාමාන්‍ය ලෝකේ තියෙන ක්‍රමයේ තියෙනවනේ. අපි ඒ ක්‍රමයට යනවා. මේ ලොකු ස්වාමීන් වහන්සේ ඥානරාම ස්වාමීන් වහන්සේ අපි ආවහම ගල්දුවලින් ඇවිදලා ආචාර්යත්වය ගන්නවා නිසා ගත්තාම කියනවා අපිට උපස්ථාන කරන්න දායකයෝ අය යොදවලා තියෙනවා. ඒ නිසා ආය සුතුල්ලා භාවනා කරන්න අවශ්‍ය නැහැ. භාවනා කරන්න වත අවශ්‍ය නැහැ. භාවනා කරන්න වත අවශ්‍ය නැහැ. කරන්න එපා මොකද අපිට යොදවලා තියෙනවා. යොදවලා නැත්තම් අපි කරන්නත් ඕන අන්තේවාසිකව රකින්න ඕනේ ආචාර්ය. ආචාර්යයන්ව රකින්න ඕන අන්තේවාසිකව. නැත්තම් මෙන්න අතරමං වෙනවා. ඒක නෙමෙයි වැඩිපුර මහත් වෙලා තියෙන්නේ. භාවනා කරනවා යටපිළිවෙතක් නැහැ විනයක් නැහැ අහන්න කෙනෙක් නැහැ අන්න ඒක වැරදි ඒ නිසා ආචාර්ය අපේ බැඳීම තියෙනවා නමුත් මම මම නිප්පතර කතා කරනවා ඒ තියෙන ආචාර්ය බැඳීම තියෙන තැන් වල මේට වඩා හොඳයි කියලා හිතනවා ඒ ඔය අත සමාදම් කරලා කරන තැන් වල සිද්ධියක් වෙනවා. නේ නේ අපේ එක හදාගන්නේ කොහොමද මුළු පද්ධතියම තියෙන්නේ මේ වගේ තැනක නම් අපිට කරන්න පුළුවන් එකම දේ තමයි අපේ විවේකයේ සකස් කිරීම සඳහා පුළුවන් තරම් ස්වාධීන වෙන එක. අපි කියලා තියෙන ව්‍යවස්ථාවක් තියෙනවා. ලොකු සංසප්පත් කර ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ව්‍යවස්ථාවේ ලොකු සංසප්ප වගේ බරපතල මොනවාක්වත් දාන්න බොහොම ලේසියට කරන්න පුළුවන් ටිකක් කරලා තියෙනවා. ඔය ආචාර්යන් වාචේ නොපෙන්නුවාට ඒවත කරගන්න ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි පිටිපස්සෙලා කෙවිතක් තියාගෙන ඉන්න ඕන නම් මේකට මම කියන භාවනා මධ්‍යස්ථානයක් කළා මේක අරණ්‍යයක් නෙවෙයි. මෙතෙන්ට එන්නේ කවුරු හරි ඒ වගකීමක් ඇති ඕනම කෙනෙකුට ඕනම වෙලාවක කියලා උපදේශය ලබන්න පුළුවන්. පවරන්න පුළුවන්. නමුත් ඒ කට්ටියට පැවරුවත් කරපන් කියලා කිව්වත් කරන්නේ නැතිනම් ඒක මොකක්ද අන්තිමට ඉතුරුනේ දෙන අර දෙන පිටවල මේ අන්‍යෝන්‍ය අවබෝධය අඩුපාඩුව සිද්ධ වෙනවා. ඒක පිළිබඳව දැක්කේ නැතුවට මට කරන්න දෙයක් නැහැ. ඥානාරාම ස්වාමීන් වහන්සේ විතර උපදේශයක් ආදර්ශයක් දුන්නේ නැහැ මොනම තාලකින්වත් සංස්ථාවේ ප්‍රධානාචාර්ය කදාකත් ගල් දුවට යන්නේ නැහැ. ඊළ බලන්න දෙයක් නැහැ. වෙන සිද්ධිවලදී මට ඒක දසක් කියනවා ඒ කල්තුවේදී ඒ වගේ වැරදි කරපු කට්ටිය කස් කරලා. අස්කරෝ කට්ටිය තර්ජනය කෙරුවා ඔය තාර්පෙදීලා. අපි ගාල්ලට ගිහිල්ලා පල්ලියේ ඉස්සරහා මේකට විරුද්ධව චෝදනා කළා කෙලිම කතෝලිකාවට යනවා. මොකද අපි කිසි කෙනෙක් වැරද්දක් කරලා නැහැ අපිට නඩුවක් අහන්න අපි අස් කරා. දැන් ඊට පස්සේ වැඩි <laughs> වැඩි කචල්නේ. වැඩි කතාවට බෙදෙන හෙඩ් ඔෆිස් එක. ලොකු සාන්දිකා මම ලොකු සාන්දිකාන කතා කරලා ඇහුවා ස්වාමීන් වහන්සේ මෙන්න මේ වෙලාවක් තියෙනවා මේකද නෑ මම මේකේ ලොක්කා මට කියලා නෙමෙයි කරලා තියෙන්නේ. ලොකු සාන්දිට නොකර කියලා කෙරුවා ලොකු සාන්දි කරදරේ සලකන්නේ. නොකිය කරපු ගමන් ලොකු සංජාති උඹලට පුළුවන් නේ සම්පූර්ණ කඩලා පැත්තකට යනවා. ඒ චරිතය මම කවදාකවත් වෙන කාගන්න දැකලා. ලොකු සංජාති කැමති නැහැ මේ දේශපාලන ඩැකිලි ගන්න. හැබැයි කිව්වොත් මෙන්න මේවා කරන්න ඕනේ කියලා හරියටම අකුලට කරනවා. කවුරු හරි නොකිය කෙරුවනේ මේක පොඩ්ඩයි කරන්න ඕනේ. ඔන්න gediy pitin බාර දුන්නා. ආය ආර මනසේ හරි වුණත් වැරදි වුණත් තම්බේකට ඔලුවට ගන්න. ඒකල තමයි මේ විවේකේ බේරගෙන හිටිය ඔන්න ඔහොම. නැත්නම් කොහොමද ධම්මනිසං ස්වාමීන් වහන්සේ වගේ කෙනෙක් එක විවේකේ බේරගන්නේ? කොහොමද ඔය ගල්දුවේ කරන වැඩත් එක විවේකේ බේරගන්නේ? අවුරුදු 25ක ඔය පැත්තකටලා හිටිය බැලුව බලනකොට වෙන තියෙන ද්වේෂ චරිතයක් වගේ. ද්වේෂ චරිත නෙවෙයි නෑ උඹලට ඕන වෙලාවක මාව කන්සල් කරන්න පුළුවන්. උඹල කරනවා නම් එකයි කරන්න ඕනේ. ආයේ මොනම දෙයක්වත් පලාත බලන්නේ ඊට පස්සේ එළ වැඳලා සමාව ගත්තොත් ලොකුදන්ද කියනවා. වැඩක් කරන්න ඕනේ මෙහෙමයි. මම මේ දැමතවදක් කරන්නම්. හැබැයි මතක තියාගන්න මම මේ කරන්නේ මගේ මන අපේ පිට. සාසනික ගෞරවයෙන් කවත පිළිවෙත මම මේ කිය වශයෙන් කරනවා. මට කරතයි මම දන්නවා. නමුත් ඕගොල්ලෝ ඔය කියන වතේ හිටින්නේ නැහැ. ඕගොල්ලෝ ඉල්ලුවාට ඔය දේ ඔය ඕව රකින්නේ නැහැ. මම පිටිපස්ස ගියා වෙන දේ කරනවා නම් මට ඒක නොකියා දීපු ලොකු වරමක්. සම්පූර්ණ පැත්තකට. කේමනන්ද සාංශේ පාඩම දන්නේ. කේමනන්ද සාංශ හරි ශාසන ගෞරවයයි ළඟට ගිහිලා කතා කරලා ඒ කියන්නේ යාළඟට ගිහිලා අනුකම්පාව කරලා වැඩ කරනවා. ඇත්තටම මේක මේ ලොකු ස්වාමීන් වහන්සේලා කේමනන් සාන්ති ලැබිච්ච සහායක නිසා තමයි ගියේ. නැත්තම් ලොකු සාන්ති අකුලගෙන පැත්තට හැරුණනේ. මුන්න නාතාවත් ගණන් ගන්නෑ. ඒ දෙකේ ගණතුණක් ගියා. කේමනන් සාන්ති තමයි විවස්ථාවේ හැදුවේ. දරුවන්ට පාර කියා දෙන්න ඕනේ ආදරය කරනවා. වැඩි කරනවා. ඒ වගේ ස්වාමීන් වහන්සේලා අනිත් අනිත් අයගේ අම්මා තාත්තට වඳින එක වැඩ කරන දේ පිළිගන්නත් ඕනේ. ඒකට ඒ ගෞරවයක් අපිට දෙකම කියන්නේ. නැතුව අහඹ වැඩි කළා මම අහඹ කියන්නේ කියන්නේ කරලා පෙන්නවා කවුරුත් දැක්කෙත් නැහැ ලොකු සාන්ත මේ වැඩේ කරනවා කවුරුත් දැක්කේ නැහැ මොකද කිව්වේ නැහැ කවදාකවත් පිට බලනවා කිව්වෙත් නැහැ මන්ට මේ වැරදුනා කිව්වෙත් නැහැ කෙනුණා කිව්වෙත් නැහැ හැබැයි හැසිරීමෙන් පේනවා ස්වාමීන් වහන්සේ සම්පූර්ණ අනිත් පැත්ත ලෑස්ති නම් ස්වාමීන් වහන්සේට අකමැත්තෙන් හරි ඒදී කරනවා අනිත් පැත්ත ලෑස්ති නැහැනේ නැගිටවන්න යන්නෙත් නැහැ කියන්න යන්නෙත් නැහැ උගෝක් ඇසුරු කරන දේ නෝ මෙතන කෙනහිලා තියෙනවා ඒ කෙනෙහිල පුංචි කාරණාවක්. හැබැයි ලොකු සංස්කෘතිකයේ தත්තර ගැඹුරක් රැකිලා නැහැ. මතු කරන්නේ නැහැ ලොකු සංස්කෘතිය තරන්නේ නැහැ. අවසන් යන්නෙත් නැහැ ඊට පස්සේ වගකීම් කිසිම දෙයක ලොකු සංස්කෘතිය වගේ කියන්නෙත් නැහැ. හරියට ස්පෙસિෆයි කරලා හුවස් ගන්නස. මෙන්න මේ මේ ඒ ඒගොල්ලෝ කරගත්තේ ඒගොල්ලෝ කරගත්තා. සංස්කෘතිය මුල දන්න දෝ, මැද දන්න දෝ, අග දන්න දෝ. මුල මැද අග දන්නවා. මම දැක්කේ ඒ පෞරුෂත්වයේ ශ්‍රේෂ්ඨම ගුණය විදියට සියලු ගුණ සහිතයි. ඕනම කෙනෙකුට උපදෙස් දෙන්න පුළුවන්කම තියෙනවා. උපදෙස් ලීලා දීලා තියෙනවා. ඒගොල්ලෝ දන දන කඩනවා. මම කියනවා දන දන කඩනවා කියලා. කඩලා ලොකු සාහස කියන ඔබ ආයේ මුල දැක්කම මැද දැක්කා අග දැක්කා ඒ කරබන් හිටියේ. නේ ඉතින් මම කටට කියන්න දෙයක් කියලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඕනට බෙදාගෙන කන්න ඕගොල්ලෝ බෙදාගෙන කන්න මට කරදර නෑ. මම ඉස්සලා මෙතන වාඩි වෙච්ච වෙලාවේ. ගිහියෙක් වශයෙන් ඇවිල්ලා. මේ ආයතොත් හිටියමට මචං අපේ උඩ වැසිකිලි ගා තමයි වාඩි වෙන අන්තිම පෙළේ. කිව්වා මේ රිලවුන්ට කන්න දෙනවා ස්වාමීන් වහන්සේ ඒ නිසා රිලවුන් ගඟට කඩපනිනවා කියලා. පිටපත. ලොකු සංසි හා ගුණේ කෙරෙවිදී අපිට මේ ඔලුව උස්සලා බලන්න ඕන කවුද ලොකු සංසි කියලා. ඒකල මම පින්නපාත යන්නෙත් නෑ රිලව් කන්න යන කට්ටියට රිලවුන කණ්ඩ දෙන්නෙත් යන කට්ටිය ඕගොල්ලෝ බේරගන්නේ කිව්වා. දැන් මේ පිටිපස්ස වෙන්න මට හිතුණා කො මේ ප්‍රධානියා මෙහෙමද ප්‍රශ්න විසඳන්නේ කියලා. මමත් හිතියා මට ආවේ මෙහෙමයි. නිලවුන්ට කන්ද දෙන්නම එපා කියන්නේ නමුත් කන්න දුන්නාම ලොකු විනාශයක් කරනවා ඒක දැනගන්න මම යන්නේ නැහැ පින්ඩපාතේ කිව්වා. මම පින්ඩපාතේ යන්නේ නැහැ කිව්වා. ඒක මට වුණා මම ඇඩ්මිනිස්ට්‍රේටිව් ඒකට චීෆ් එක්සිකියුටිව් කෙනෙක් වුණා. ඒ ගත්ත තීන්දුව වැරද්ද මට ටක් ගන්නකොට තේරුණා. නායකයෙක් එහෙමද කරන්න ඕනේ කියලා. නමුත් මට තේරෙන්න පටන් ගත්තා මේ හැම කෙනෙකුටම ලොකු ශාසන නායකත්ව දෙන්න කැමතියි. හැම කෙනෙකුටම තමන්ගේ ගරුත්වය දෙන්න කැමති විවත්තාව තියෙනවා. කෙරුවා මේ දේ බව නොදැන නෙවෙයි. ඊට පස්සේ ඇවිල්ලා ඉතින් මට කියනකොට මං හා කියන්නේ. ඉතින් වෙන මොනවා කියන්නේ? දැන් අපි ඕකේ අවසාන වශයෙන් ගත යුතු තීන්දුව. තීන්දුව අපි හැම කෙනාම රජවරු ඔක්කොම වැසියෝ ඔක්කොම නෑදෑයෝ හැම කෙනෙක්ම විවස්ථාවක් තියෙන බුදුහාමුදුරු පනවපු කවුරක්වත් ඉතින් කවුරක්වත් ඒ වෙලාවට ඕන කෙනෙක් පනව ගන්න සභාවේ සභාපති කෙනෙක් විදිහට එහෙම නැතු අරයා විසින් මේ දේ කළ යුතුයි කියලා හැම දිනාගෙම කරන වැරදි වලට කවුරක්වත් වගේ කියන්න බෑ. හරිදම සංස්කෘත වගේ කියන්නත් බෑ. ලොකු සංස්කෘත වගේ කියන්නත් බෑ. මට වගේ කියන්නත් බෑ. ඒක නිසා අපි විවස්ථා නිතර නිතර සිහිපත් කරමින් කටින් කරන වැරද්දක් වුණා නම් ගිහිල්ලා ඇවිල්ලා සමාව ගන්න. වැරද්දක් නැහෙනේ. සමග වෙන්න ඕන නම් මේ වගේ වලට ඇවිල්ලා සාකච්ඡා කරන්න. ඒක අලුත් කරගමු. නිතර අලුත් කරගමු. ඒවට ක්‍රමේ තියෙනවා. ඒ ක්‍රමේදීදී ව්‍යවස්ථාවේ හෝ අධිකරණයේ දෝෂ හොයන්න හදනවා කියලා කියන්නේ මම කියන්නේ ඒ කටකම. මොකද බුදුරජාණන් ලොකු සාන්දිය දේශනා අලපිල්ලක්වත් වෙනස් කරන්න එපා මේකේ කියන්නේ. මුලවෙන් දන්නවා. ඒ අපිට ඉඩක් තියලා නැහැ. අපිට තියෙන මෙන්න මේ වෙලාවට තවත් තියෙනවා. ඒ දේ කටයුතු කරන්න හැදී. ඒක අද මම දකින්න එළියේ මේ මේ වගේ තැන් වල අපිට කතා කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඊළඟ කතා කරගන්නවත් බෑ. ඒ තරමටම මේ අවුල් ජාලයක් වෙලා හැබැයි ලොකු විවෘත ආදනවල දන්න මේක අවුල් ජාලයක් බව දන්නවා. මේ සංසාරේ අවුල් ජාලේ විවස්ථාවල මිසන්න බෑනේ. ඒ වගේම මොනම හේතුවකින්වත් මම මේක කර දෙන්නම්. මම කරනවා කියන අධිකාරී ශක්තිය දීපු නැති එකම සාසුණාංශ බුදුහාමුදුර විතරයි. අපෝස්තලලාපත් කෙරුවෙත් නැහැ. ප්‍රොෆෙස්ලාපත් කරෙත් නැහැ. මේ දෙවියන් ආශිකේ තීන්දුව අවසාන තීන්දුව කිව්වෙත් නැහැ. මෙන්න තියෙන දරුවනේ මේක කෙරුවොත් මේක වෙනවා මේක වෙනොත් මේක කරනවා බාරගන්නේ බාරගන්නේ නැත්තම් නිකන් හිටපන් කෙවිතක් පිටිපස්සෙන් තියාන එලවන කාලයක් තියෙනවා ඒ පුරුදු කරන කාලේ ඒ ටික මෙදී කියලා දෙන කාලේ ඊට පස්සේ මන්නම් පුදුම කැමැත්ත තියෙන හැම කෙනාටම ඒ පූර්ණ අයිතිවාසිකම නිවනට ආවේ ඒ කටයුතු කරගෙන යන්න බාධාවත් වෙන අපි විතර රැස් වෙමු අපි කතා කරමු මේ සැරේ ගියාට පස්සේ ගුත්ත සීලහඳුරෝ දැනෙදීනවා කියනවා ආයසුතුමන් නිස්සාරණ වැඩ කැමති වෙන මොනවාක්වත් නිසා නෙවෙයි ඒක වැඩිහිටිකමක් සලකන්නේ ඕන කෙනෙකුට ඕන අදහසක් ඉදිරිපත් කරනවා ආයෙත් මතකද කියලා ඇහුවා මේ මේකට ගිය වෙලාවේදී සීමාට ගිලා හතරේ කොටිය උපදිච්ච පැවිදිච්ච ගමන් කොල්ලෙක් ඌ කතා කරලා කිව්වා මේ වැඩ පිළිවෙලට මම විරුද්ධයි මං යනවා ගල් දුවේ කියලා ඔබ අදලා දුන්නේ සමාව ඔබ අද දුන්නේ අවස්ථාවේදී මම කොච්චර ශ්‍රේෂ්ඨද කියලා කොච්චර ශේෂ්ඨද පැවිදිච්ච ගමන් අලුත්ම සාමාර මේ උපසම්පදායට ආපු ගමන් කෙනෙක්ව සංසෝපාන්සලා කතාට මම විරුද්ධයි. මේකට මම මේ වගේ වැඩ පිළිවෙලක් මම මම සාමි වෙන්නේ මම යනවා ඉස්සරහට. අපි කොකමන්නේ නැති වාක්‍යෙම කරනවා. ඉතින් බුද්ධ ශාසන ඒක තියෙනවා නම් ඕනම වෙලාවක ඕනකමට මතක් ඉදිරිපත් කරලා ඒ වැඩි හිටකම් බලපාවකුත් නැතුව සංඝයා අනුමත කරන්න පුළුවන් තරම් සංඝයා විවෘත නම් කියන මතක තියන්න ආයසුන මේක වෙන්නේ ලෝකේ කොහොක්වත් නැහැ. හැම තැනම ලොක්ෙක් ඉඳලා ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි කියන අරයක් උන තේරෙන්නෙත් නැහැ. ඔක්කොම සභා සම්මත සත්ත පහක දල කියලා. ඒක ඉතින් අපි එහෙම නෙවෙයිනේ අපි යම් විදිහකට වාද කරනවා රණ්ඩු කරනවා. නමුත් අපි කතා කරන මාතෘකාව දන්නවනේ. මෙතනදී අඩුපාඩුවක් වෙලා තියෙන බව දන්නවා. මේ අඩුපාඩුව ඉතින් බීයුත්ගේ නෙවෙයි වෙලා තියෙන. ඒක වෙන කමන්නේ. අඩුපාඩුව දන්නවා. අධිකරණය මොකද වෙන්නේ කියලා දන්නවා. අනිත් ඒ ඔක්කොම වෙන්නේ අධිකරණේ වහලා යන්නේ. ඒකල ඒගොල්ලෝ හිතනවා ඒකට බලතල මදිකම. ඒකට විධායක බලතල ගන්න පාර්ලිමේන්තු සමන්ත කරනවා. වෙන්නේ මොකද්ද? කොමියුනිකේෂන් කට් වෙනවා. අර මිනිස්සු දන්නේ නැති මිනිස්සු සම්පූර්ණ වෛර කරනවා. දන්න කීප දෙනෙක් අරගෙන පාලනය කරන්න හදනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ එච්චරම දක්ෂ ක්‍රමයක් නෙවෙයි දැන්න තියෙන එක බුදුරජාණන්සෙන් දැද්දී අද බුදුරජාණන්සේ කියන අසීමිත ශක්තිය ධර්ම විනය තිබුණු ශක්තිය කිසි කෙනෙක් අභියෝග කරේ නැහැ. ඒක ඒකාධිපති කියලා කියන්නේ සාමාන්‍යයෙන්. ඒක නැති වුණාට පස්සේ තමයි සංඝයාට බලතල දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අර බුදුන් නැති තැනක. ඒ බුදුහාමුදුරුවෝ කියන එක කාටවත් ඇසිමිලේට් කරන්න පුළුවන් ඒකුත් නෙවෙයි. ඒක බුදුරජාණන්සේගේ පාරමිතා ශක්තියෙන් ගත්ත එක අපිට ගන්න බෑ. අපිට කරන්න තියෙන හැම කෙනෙකුටම ඒ අවශ්‍ය මේ කතා කිරීමේ නිදහස දීලා උඹ කතා කරන්න මට විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් උඹ කතා කිරීමට තියෙන අයිතිවාසිකම් වෙනුවෙන් මං අන්තිම ලේ බින්දු දක්වා සටන් කරනවා. කමෙන් මට කතා මට විරුද්ධව කතා කරන්නේ. ඒකට කමන්නේ. ඒක තියෙනවයි කියලා ගිත්තු සිලසාන්ති හරි සතුටින් මේ ඇත්තටම රිට්‍රීට් එක ගැන කතා කරේ නෑ. මං ඇයි ලංකාවට ගියේ සූත්‍ර සාකච්ඡා කරන්න. දැන් බලන්න ධම්මජීව අරගෙන තියෙන වහණි දාන සූත්‍ර වෙන කොයි රටයකද සූත්‍රය සාකච්ඡා කරන්නේ. ඒ ගුරු මතයයි අරයා කියපු දෙයයි මෙයා කියපු දෙයයි පෙන්වන්න හදන මිසක ඒක අටුවා විචාර කරගන්නවා. මේක නෑනේ කෙලින්මනේ බලන්න ඥානාරාම ස්වාමීන් වහන්සේ කතා කරන්නේ. මොනවද ඥානානන්ද ස්වාමීන් කතා කරන්නේ. මොනවද කේමන කෙලිම සූත්‍රය. මම පැවිදිුනේ තායිලන්තේ. තායිලන්තේ කරන්නේ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියනවා. ඊට පස්සේ කිව්වා නිසන් වන්ට මම කැමති මොකද ඕන කෙනෙකුට මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එතන ඉන්නගෙන ඒ වෙලාවේ තීන්දුවක් ගන්න. කල්ලාතෝ කියන්නේ මේක විය යුතුයි කියලා. ඉතින් මම කව ආරාධනා කරනවා අපි වඩින්න. මම සලක බලනවා කිව්වා. ඒ නිසා ඒක මම මේක මම කරදරීමක්වත් මොනවාක්වත් නෙවෙයි. මම දැකලා තියෙන පන්දි ස්වාමීන් වහන්සේ කියන්නේ අන්තිම මම දැකලා ඒ ගල්දුවේ පන්දි ස්වාමීන් නෙමෙයි. බුරුමේ තන්නිකර අධිරාජ්‍යවාදියා. මොනවාක්වත් නෙවෙයි උපසම්පදාව කරපු ගමන් අර කියලා තමයි. ඥානින්ද ස්වාමීන්සෙත් එහෙමයි. ඒ මොකද අර විපස්සනා කරන හැම කෙනෙක්ම පුංචි රජකුමාරයෙකුට ඔගේ සලකන්නේ යා ගැන විනිශ්චය කරන කවුරක්වත් නැහැ. එයාට කියනවා මෙන්න ඔබට බලතල ටික කරගෙන ඵලයන් මම ඉන්නවා හැබැයි මං ගැන බලාපොරොත්තු වෙන්න එපා. මම ඔබ ගැන බලාපොරොත්තුකුත් නැහැ. මම දැනමත් නම් ඒක එන්න එන්න එන්න එන්න මම ඒක අතින් කරාරිනවා කියලා මට චෝදනා එනවා ඇති. මම හරියට බුත් වේදිනවා දැන්. කවුරු හරි වැරදි කරනවා දකින්නොත් අපි වැරද්ද කියලා දෙන්න යන්නෙත් නැහැ. මම මොකද දන්නේ ඌ ඒකෙන් තමයි ඉගෙන ගන්න. ඌට තියෙන්න ඕන අවස්ථාවක් වැරදි කරන්න. මොකද මට එතකොට මතක් වෙනවා මම වැරදි කරපු හැටි. ඊළඟ කිව්වට පස්සෙත් මගේ ගුරුවරු නෑ ඔක වැරද්දක් නෙවෙයි. හොඳ තමයි හැදෙන්නේ කියලා කියපු නිසා දැන් උනත් බෑ. බයක් නැහැ අත්තරක් වෙයි කියලා බයක් නැහැ. අත්තරයක් වුණොත් ඒ ගිහිල්ලා කලිසු සමාව ගත්තා ගියා. ප්‍රතිව්‍යස්තාව තියෙනවානේ. ඒක ඒක මුළු විනයෙම තියෙන දෙයක්. ඕල්ඩන්බර්ග් කියන එක නා කියලා තියෙනවා. බුදුරජාණන්සේ අයිතිවාසිකම කියන වචනේ. ඒ වෙනත් මේ මැනීම කිරිල කිසි තැනක පෙන්න මොකද මේ අයිතිවාසිකම හරහා තමයි දේශපාලනය වෙන්නේ. මැනිල්ල කිරිල හරහා තමයි මේ මාන්නේ එන්නේ. මාන්නේ තියෙන බව දන්නවා. නැති කෙනෙක් නැහැ. පින්නන කෙනාට ස්තුති කරගෙන යනවා. මේ මේ මෙල්බන් මෙල්බන් පැත්තේ මොකද කියන්නේ මේ තියනවාද නඩු චෝදනා? ඒ තාම නැදන්න අපි තුලේ කීතේ ආ මේ සීල ප්‍රශ්න තියෙනවද? මුතුමයි නැති වුණා නම්. සමහර වෙලාවට සම්මාන්ත සිත් හුදා තැන්පත් වෙලා කියන ඉතිපා. හැබැයි ආයි තව දවසක් කරපුවා මුළු සිත්ම හුදටම කලබල වෙලා කියලා කිව්වා. මේ මගේ හිත දැන් කලබල වෙලා කියලා ඒක දැනගෙන මේක තමයි සබාලාවේ කියලා තේරුම් ගන්න එකට දාන්න ඕනි හලතු එතන තේරෙන්නේ නැහැ සංකෘති හිත හොඳට තැම්පත් වෙලා කියලා වෙනවා ඒකට කියන්නේ හිත හොඳට තැම්පත් වෙච්ච වෙලාවට ඉස්සෙල්ලා තිබුණ සීලයට තමයි සීලා කියලා කියන්නේ. හිත කලබල වෙන්න ඉස්සෙල්ලා තිබුණ හිත තමයි අසීල කියලා කියන්නේ. ඉතින් මේ දෙක දැන් තමයි දන්න නිසා සීලයට ගැළපෙන තාලෙට සීලා සීලවන්ත වෙන්න හදන්න. අනික් වෙලාවට සීලට ඕනේ වුණාට සීල කැඩෙනවා. ඒ ගැන කනකාට වෙන්න එපා. ඒකට පසුබිම් සාධක හොයලා ඒකෙන් අයින් වෙන්න යන්න ඕනේ. ඉතින් ඒ ටික දෙකම පෙන්වුවාට පස්සේ යම් වෙලාවක හිත තැම්පත් වුණාද ඒ තැම්පත් වීමට හේතු බූත වෙච්ච යම් සීලයක් තියෙනවා නම් ඒක තමයි සම්මා මේ වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවේටි. ඒක දැනගන්න පුළුවන් වෙන්නේ වරින් වර හෝ හිත සමාධිමත් වෙන මිනිහට පමණයි. හැබැයි ඒ මනුස්සයටත් මේකට හේතු වෙච්ච කාරණා හොයන්න බැරි තරම් දැනගන්න බැරි තරම් ලොනි මිරිස් කන මොලයක් නැත්තම් අඩු ගානේ මං කියන්නේ උකුණු ඉසක් තරම්වත් මොලයක් නැත්තම් ඔය කොච්චර සීත සම්පත් උනත් කොච්චර ඇවිසුනත් සීලවන්ත වෙන්නේ නැහැ. සීල තමයි ඩොක්කක් අරින්නේ මම මේ. තේරෙනවද? ඇයි එහෙම උනේ කියන එක නෙමෙයි ඇලිගීමට හේතු වෙච්ච පසුබිම හොයන්න ඕනේ. සීල මේ සමාධිසත නිමිත්තක් ගායෝ. ඒක නිමිති උනේ මොකද්ද? ඒ සමාධිපත වෙන්න ඉස්සලා මම මොන පරිසරයේදී කාටද කතා කරේ මොනවද කෑවේ මොකද්ද කරපු ව්‍යායාම ඒක තේරුම් ගන්නවා. වැරදිච්ච වෙලාවේදී ඊට ඉස්සලා මොනවද කිරුවේ කියලා තම වෙන කෙනෙක් එක්ක වගේ data analyze කරන්න ඕනේ feasibility study එක. ඒතකොට තමයි trend එක අහුවෙනවා. මෙන්න මේ මේ වෙලාවල් වලට විවේක වෙනවා. මේ මේ වෙලාවල් වලට ඇවිස්සෙනවා. ඉතින් ඒකට බොහොම බයපක්ෂව එහෙම නැත්නම් කියනවා සිදුවෙන දෙයට යටහත් පහත් අර වාසිය ගන්න හදනවා. මොකද්ද මේ වාසිය විවේක වීම සඳහා හිත තැම්පත් වීම සඳහා හිතවිලි අඩුවීම සඳහා පසුබිමෙච්ච සාධක වලට ගැති වෙන්න ඕනේ. ඒවා ඒවට බය ආදු වෙලා ඒව උපයාස අපයාදෙන එක තමයි common sense කියන්නේ. සාමාන්‍ය බුද්ධිය. ඒ වගේම අර වරදින වෙලාවල් දැනගෙන ඒවයින් වැළකීමට ගන්න ප්‍රයත්නය ඒ කියන්නේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය. තාම මතුවෙලා නැහැ. නමුත් අර තැනේදී අර වෙලාවේදී අර වැඩේදී මගේ හිත ඇවිස්සෙනවා. මම ඒ ටික පුළුවන් තරම් ප්‍රයෝගයෙන් අයින් කරන්න ඕනේ. ඒ මිනිසුන්ගේ දොස් බලනවත් නෙවෙයි. එන්න විදියට ඒ කාරණාව තේරුම් ගන්නවා කියන එක ඒකට තමයි ඇත්තම Brahmacharya කියන වචනේ ගැලපෙන්නේ. මම හිතන්නේ ඒකේ අපි යෙදිලා ඉන්නවා කියලා. හැබැයි ඒකේ මේ මූල ධර්මයේ හරියට තේරුම් ගන්නකන් හරි වෙහෙසයි. ඇයි මෙච්චර මේ කරදර මේ පිම් තහම් කරන බණ භාවනා කරන මගේ හිත අවිසෙන්නේ කියලා හිතෙනවා. නමුත් ඒක කවදාකවත් සාධක මේ සාධනීය උත්තරයක් දෙන්නේ අනේ මෙච්චරත් ඉන්නදී මේ සංසාරේ අවුරුදු 2600කට පස්සේ බුද්ධ ශාසනය ඉපදිලත් වරින් වර මගේ හිත සමාධි වෙනවනේ ඒකේ මට දැනගන්න පුළුවන් ආනේ අදාළ සප්පාය කණු ටික සලකලා දෙන එකයි මම කරන්න ඕනේ කියලා ඒ දේ තේරුම් ගන්න එකට මම කියනවා common sense කියලා තේරුණාද? එහෙමයි. ස්වාමීනි මේ අපේ බුදුරජාණන් වහන්සේ කාලේදී කවුරු හරි කෙනෙක් වැරද්දක් කරපුවාම ඒකට බුදුරජාණන් වහන්සේ විනය නීතිය පනවනවා. හැබැයි පනවපුවාම ස්වාමීනි අර ආදි කම්මිකයා ඒකේ නිදහස් කරනවා. ඒක කොහොමද ස්වාමීනි? ඒ කිය බුදු ඥානේ නෑනේ ආදි කම්මිකයාට ආදි කම්මිකයා ඉතින් තමගේ සැප සාධනය සඳහා යනවා. යනකොට මේක මේ ට්‍රාන්ස්ගස් කියලා කියන්නේ විතික්‍රමණය උල්ලංඝනයේ තන දන්නේ නීතිය සීමාව එයා දන්නේ ගිහලා පැන පැනපු ගමන් ඉතින් කෙලෙසක් ඇවිල්ලා වදිනවා ඊට පස්සේ වැටෙනවා ඉතින් ඒක සමාජය දකින සමාජේ නඩුවක් දානවා මෙයා ගෙන්නනවා එනවා ආවල් තැනදී උල්ලංඝනය වුණා උල්ලංඝනය කරා බුදුහාමරෝ නෙවෙයි ඒක ලෝකවත්ජ නම් බුදුරජාණන් නෙවෙයි සම්ම පඤ්ඤත්‍ය වජ්ජ නම් බුදුහාමරගේ නීතිය මේ මේ මල පයින්න තේරුණාද ඉර පැන්න දන්නවද කොහොම හරි යාට හේතු ගන්න ඉර පන්නන බව දැනගත්තා. අය එහෙමනම් ඒක වැරද්දා. උඹට වැරද්ද උනේ මොකද්ද මේ කලින් කියලා තිබෙ නැති ඉන්න. එනිසා මම අද මා සංඝයාට කතා කරලා කියනවා ඊට පස්සේ මේ ඉර මෙහිමයි මේක පැන්නොත් මේ දේ වෙනවා. හැබැයි මේ මනස දන්නේ නැතුනේ ගියේ. තමුසි අදට විතරක් නිදහස් හරිද? කියලා නීතිය බලනවා. අපි ඇමරිකාන ඉඳලා එනකොට හදිසි මට ටෝක් එකක් දෙන්න තියෙනවා එනවා. එනකොට දැන් මේ එක්සිට් එක මේ පැත්තේ තියෙනවා. තාම තනීර. එක්සිට් එකට පොඩ්ඩක් මෙහෙන් කැඩ කඩ ඉරි යන්න ඉස්සෙල්ලා මයිත් එක ගිය එකන මේ ඒ ඉස්සරහ ට්‍රැෆික් ජෑම් එකක්. මේ පැත්තට දැම්මා. දාන ගිහලා හැප්පුණේ පොලිස් කාර්යයයි. ඒ ඉස්තනම පොලිස් කාර්යය වරන්ස දැක්කේ නැහැ. නැතකන් ගියා. තමසේ වාහන එක පොලිසිය නැත කරුවොත් ඒ වීඩියෝ පාත් කරන්න දැනගන්න ඕනේ කිව්වා. අනිසක මේ මම මේ ලයිසන් එක ගන්න පොඩ්ඩක් නැමුණා. මේ ඒකයි කෙරුවේ. නෑ නෑ ඒක නෙමෙයි නීතිය දැනගන්න. ලයිසන් එක ගත්තා. තමසේ සෑහෙන ගාණක් කපනවා පොයින්ට්ස් උත් කපනවා. කරපු වැරද්ද දන්නවද? පොඩ්ඩයි මම ලයිස් මම අහන්නේ තමසේ කරපු වැරද්ද දන්නවද? ජය කියලා හුත අපේ පන්නමන. අර මම කිව්වා ඔයා වැරද්ද දැනගන්න තාක්කල් මට කිසිම නීතියක් ප්‍රියත් නෑ. ඔයා දන්නවද වැරද්ද මොකද්ද කියලා? තමසේ පේන මේ තාම යන්නේ තනීරේ කියලා. තා පොඩ්ඩක් ඉස්සරහට ගෙන කඩීරේ ඔයා දාන්න ඉඩ තිබුණා. නෑ මම මේ ස්වාමීන් වහන්සේත් ගමනක් යන්නේ හදිසි කතාවකට මේ එක්සිට් එක ගන්න යන්නේ. එක්සිට් එකත් හරි ස්වාමීන් වහන්සේත් හරි කතාවත් හරි. සමහරවිට කඩහිරේ එන්නේ ඉස්සලා කඩලා තියෙනවා. වැරද්ද දන්නවද? රයිට්. එහෙනම් මෙච්චරක් අපන. ඉතින් මට හිතෙනවා ඒකේ patience හරියට ඒ මේ මේ මනස කියන සංජ මේකේ එහෙමයි පොලිස් කාර්යෝ කියලා අර කුණුහරව බැල්ලා කනම්මන මොනවත් නැහැ. කතා කරලා හරියට කියනවා. ඔයා තාම පොඩ්ඩක් මේ තනීර දිගේ පහුලවා ගිහලා කඩේරට ගියා නම් ඔයාගේ කතා ඔක්කොම හරි. නමුත් ඔයා ගිහිලා නැහැ. ඒක ඔයා තේරුම් ගත්තේ නැත්නම් ඒකටයි මගේ යුතුයකම දඬුවම දෙන්න එක මතක හිටින්න. අපි නෑනේ එහෙම එකක්. අපි කවදාකවත් මේ වැරද්ද කියලා දෙන්න යන්නේ නේ. අපි වැරද්ද කියලා දෙන්නේ මගේ වතේට නේ. අපි පොතෙන් කරගන්න. ඒක රාජනීතියේ තියෙනවා. ඉස්සෙල්ලා එයා හේතු ගන්නන්න ඕනේ. මම මෙහෙම වැරද්දක් කරලා තියෙනවා. වැරද්දක් කරලා තියෙනවනම් යාර දඬුවම් කිරීමේ අයිතිවාසිකම පොතේ නීති හැටියට තියෙනවා. වැරද්ද හේතු කටන්න බෑ කියලා කිව්වොත් දැනගත යුතුයි කියන එක බෑ. හැබැයි ආධිකම්මිකයා බුදු ඥානෙ දන්නේ නැහැ. ඒ නිසා පණවලා තිබුණේ නැහැ. තිබුණත් නැතත් වැඩේ වර්ධිනවා. ඒ නිසා ආධිකම්මිකට නිදහස් දෙන එක බුදුජානනාංශගේ ඒක අරසා කිරීමක්. ඒ කියන්නේ මේ මනුස්සයා බුදුහාමුදුරනේ පැවිදිච්ච කෙනෙක්. ජයන කැපකිරීමක් කරපු කෙනෙක් නීතිය තිබුණේ නැහැ. නීතිය උල්ලංඝනය වුණා. ඒ හේතුවක් කරන්නේ නීතිය පැනෙව්වට ඒ නීතිය ආධිකම්මයට බලපාන්නේ. ඉස්සෙල්ලා මට ඔය කියන්නේ විනය පොත මම මේ වෙනකොට 17 18 සැරයක් කියවලා තියෙන අතට උපසම්පදාට කියවන්න ගිහිලා හුඟා කල් යනකම් ආධිකම්මිකය කියන්නේ කවුද කියලා දන්නේ ආධිකම්මිකය කියන්නේ මම හිතන පළවෙනි වතාවට කරනකොට නිදහස් කියලා ඉස්සෙල්ලා හිතුවා ඕනම කෙනෙක් වැරද්දක් පළවෙනි වතාවට කරනකොට නෑ නෑ මුළු ඉතිහාසෙම ඉස්ලාම් වතාවේ නඩුවට හේතු වෙච්ච වැරදිකාරය පළවෙනි වැරදිකාරය ආධිකම්මිකය යනිදාස් ඒ තරම්ම ඒ කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදයේ යන්න තියෙන ඉහළම කෙලට බුද්ධජනත ගිහිලා තියෙනවා. කදාකවත් වැරද්දකින් පව්කාරයට දමල ගන්නෑ. පව්කාරයට ගල් ගහන්න යන්නේ නැවසට හේතු ගන්න කියන ඔබ මේ මතින් හරි හැදෙන්න. හැදුන්නේ නැහැ අතරම සුද්ධින් එහෙම මේ අපාගත වුණා. ඊට පස්සේ තැවීම තියෙනවානේ මෙච්චර වටන සාසනයක මම මේ මේ පද වැරදි වැඩකට මුල්කා වුණයි කියලා ඒකට කරන්න දෙයක් නෑ මොකද පුතේ නැන්සේ සම්පූර්ණ සමාව දෙනවා. ඒක මන් දන්නේ මං හිතන්නේ වෙන වෙන ආගමක වෙන ධර්මතාවයකට තේරුම් ගන්න පුළුවන් මේ කියලා ඒ බුදුරජාණන්සේක තියෙන මේ මානවයාට කරන සැලකිල්ල. මේ වෙනච්චම මේ වැරද්දක් කරන්නේ සාසනේ ඉඳගන්නේ. මං වෙනුවෙන් පැවිදි වෙලානේ. අම්මයි තාත්තේ අතහැරලානේ. වස්තුබෝධය අතහැරලානේ. ඉතින් මමත් මූණට තමල ගැහුවොත් මොකද වෙන්නේ? නෑ ඒකට පිටිපස්සෙන් අත දාලා හොම්බට අරින්නේ. හොම්බට අරිනකොට වැදෙන්නේ ගිහින් අතට. අතට අරගන්න පිටින් අත දාලා අයින අත අතහැරලානේ. ඒ කියලා තියෙන බුදුරජාණන් මම ඒ වගේ නීති පැනෙවුවොත් එහෙම මිනිස්සු දොස් කියාවි. මෙච්චර අබිනිෂ්ක්‍මණයක් කරලා ආපු කෙනෙකුට සාධාරණ ඉෂ්ට කරේ නැහැ කියලා. ඒ මනසට තියෙන එකම සරණත් බුදුහාමුදුරුවෝ. දැන් බුදුරජාණන් ආශ්‍රේ නඩුවක් කියලා දෙන නඩුව දාලා තියෙන බුදුහාමුදුරුවෝ නෙවෙයි. බුදුරජාණන් නඩුව විසඳනවා. විසඳනට අර මනසට තියෙන මූලික தත්ත්වයේ ආරසා වෙන විදිහට කටයුතු කරලා තමයි කරන්නේ. ඒ මම දන්නේ. ඒක ඒ හිතා ගන්න බෑ ඒකේ මහා ප්‍රඥාවට වැඩිය මහා කරුණාවක් එතන ක්‍රියාත්මක වෙනවා. හැබැයි සමහර තැන්වල ඒ වැඩි දඬුවම් කරලා තියෙද්දි එපයි කියලා තියෙද්දි කටයුතු කරනකොට කියනවා මේක ඉතින් ඔබ දැන දැන අඟුරු කෑමක් කරන්ට් එක වද්ද ගැනීමලා. ඒක ඉතින් ඒ මනුස්සයාට හේතු ගන්න දෙයක් නෑ. එයා දන්නව දන්න නීතියක් කඩන්න කියලා. ඒකට නෑ. ඒකට සමා වුණා කියලා වැඩක් නෑ. ඉතින් කෙලස් වල කර්ම වැඩ කරනවා. මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සම්මත අනාගාමීගේ කොටසේ අමනාප කියන කොටස ඉදිරියට තියෙනවා. අමනාප කියන කොටම අපිට තේරෙන්නේ සාමාන්‍ය දේශේ වගේ දෙයක්. මේ අනාගාමී කොටසට මේ අමනාප කියන වචනේ ඉදුවේ කියලා. එතන අනාගාමී රහත් අසේක අසේක කියන වචනේ යොදලා තියෙනවා. අසේකයටත් මනාපමනා පහළ වෙනවා. අනාගාමී නෑ. එතන ප්‍රශ්නේ තියෙනවා තමයි ඒක මතක තියාගන්න මේක තියෙන්නේ මේ නවකෙක් තියෙනවා සීක තියෙනවා අසීක තියෙනවා තුන් දිනක් ගැන තියෙන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ අසීක පුත්කලයා කියලාදී චක්කුණ රූපන් දිස්සා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනම් ඒකල කියලා තියෙනවා ඒ මනාපේ පහල වුණාට ඒ මතින් අමනාපේ පහල කරගන්නත් දන්නව නැත්නම් සුභේ මතින් අසුභේ ගන්නත් දන්නව අසුභේ මතින් සුභේ ගන්නත් දන්නව සුභාසුභ නැති එකෙන් සුභාසුභ ගන්නත් දන්නව රහතන් වහන්සේ. එيشා මතුවීම පුත්තජනයේ ස්වරූපෙට තමයි සිද්ධ වෙන්නේ. මනාපමනාමතු වීම ඒක ඉන්ද්‍රිය වලින් සිදු වෙනවා. පරිණාමයේ හරහා මේ ඉන්ද්‍රියන්ගෙන් සිද්ධ වෙන එක එන්නකොටම මමනාපේ පහරනවා කියලා දාන්න. ඊට පස්සේ අමනාපයට අමනාප වෙන්නේ. ඒ යන්ත්‍රයෙන් එතෙන් යනකම් යනවා. ඉතින් යහට ඒ ගැන විනිශ්චය කිරීම මොකක්වත් නැහැ. ඒක අසුබේ සුබේ කරගන්න පුළුවන්. ඒක බුදුරජාණන් කියලා තියෙන අරියත් මේ මේ ප්‍රාතිහාරයක් විදියට මනාප දෙයට අමනාප කරන්න පුළුවන්. අමනාප දෙයට මනාප කරනවා. ඒකේට මනාප මනාපකම හිතට වැදුනොත් ඒකෙන් පාට නිදහස් වෙනවා. ක්ලච් එකෙන් රිලීස් වෙනවා ටංගා. අටුවල් සයින්ස් කෙලස් දවටි නිකලස් දවටි කියලා කෙලස් දවටි නිකලස් දවටි කියලා කියනවා. මේ උත්තර දෙකක් දීලා තියෙනවා. කෙලස් ඒ කියන්නේ මනාප කෙලස් සහිතා කැල මනාපේ නිකලස් සහිතා කියන එකද අදහස් ගත්තේ. ඒ සිංහල දෙකේ සයින්ස් කෙලස් දවටි නිකලස් දවටි කියන ඉතින් ඕ මේ මේ ගන්නකෝ ඔය මජ්ක්‍ධිමනිකායේ අටුව අවතන තියෙනවනේ. මතන් නැති වෙයි මම හිතන්නේ. මජ්ක්‍ධිමනිකායේ අටුව අංක අංක හතර තියෙනවනම් ගන්න ඒක ගත හැකි. ඒක ඇත්තටම ඒ වගේ තැන්වලදී මේ මේ අටුවාචාරින් වහන්සේලා පුළුවන් තරම් ආරක්ෂා වෙන අවිරුද්ධ ප්‍රතිපදාව කරනවා මිසක් හරි පිරිසුදු ශාප උත්තර නැහැ වයිදී. හතරවෙනි කොටස කියලා ගන්න. ඉතින් මන්ද ඒක මම අටුවාව නම් මට මතක නැහැ. කෙලස්ත වටි නිකලස්ත වටි කියන එක මේ ඒකේ pāli වචනේ ඕනනම් බලතැයි. ඈ? පාලියෙන් තියෙන්නේ. පාලියකද කියන්නේ අහු සිංහලද කියන්නේ? පාලි වචනේට තිබුණේ වටි කියන එකද වට්ටති. ඔය කියන්නේ රහතන් වහන්සේට කෙලස් නිකලස් කියලා වෙනසකුත් නැහැ. මාන්නයක් නැහැනේ. මේ ලෝක සම්මුතිය ඒක ඔය රිග්මන් ෆ්‍රොයිඩ් කිව්වේ ambiguity of the civilization. මේ සිවිල් සමාජයක ජීවත් වෙන්න කියලා තමයි උල්ලංඝනයක් කියන එකක් තියෙන්නේ. දැන් රිලවුන්ට උල්ලංඝනයක් නැහැනේ. ඉලෙක අනුන්ගේ දෙයක් කඩාගත්තයි කියලා අප්‍රකමට අහුවෙන්නේ නැහැ. කාමීත්‍යාචාරයට අහුවෙන්නේ නැහැ. බොරු සතුන් මරුවකට අහුවෙන්නේ නැහැ. මොකද සිවිලාචාර සදාචාරයක් නැහැ. මේක වැද්දටත් නැහැ. මෙලෙච්චාද මේ සදාචාරවත වෙන්න ගියාම සමාජ නීති කඩියුතේ මොකද සමාජ නීති පනවගන්නේ කියන සදාචාරය කියන්නේ ඒ නිසා මේ සමාජයේ ජීවත් වෙන තාක්කල් පුදුම හිරගයක ජීවත් වෙන්නේ අපේ මේ පද්ධතිය වෙනස් එකක් අපේ පද්ධතිය නේ ಜಾතිය බෝ කරන්නේ සදාචාරයේ තියෙන්නේ ඊට වෙනස් එකක් ಜಾතිය බෝ කරපන් කාමීත්‍යාචාරයට අහු වෙන්නේ නැතුව. ඉතින් ඔය නින්දෙදි සිහිය තැම්පත් වුණාට පස්සේ ලැජ්ජ බය දෙක නැති වෙනවා හිතේ. රහතන් වහන්සේ මේ මුළු පද්ධතියම දන්නවා. ඒ නිසා උන්වහන්සේට පව්පින් දෙකක් නෑ. නමුත් සම්මුතියත් එක්ක වැඩ කරනකොට පව්පින් අනුව කටයුතු කරනවා. රහතන් වහන්සේ පින්පව් ඉක්මවලා තියෙනවා. ධර්මයත් එකයි අධර්මයත් එකයි. යුක්තියත් එකයි අයුක්තියත් එකයි. පිනත් එකයි පවත් එකයි. යාබෙත් එකයි පාඩුවත් එකයි. ප්‍රශංසාවත් එකයි නින්දාවත් එකයි. මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙනවා කිව්වට පස්සේ ওই මුළු ද්වේතාවේම හරහා යනවා. එතකොට කෙලස්ත බුදු රාතන් ආදර්ශ ප්‍රශ්න නැහැ. නිකලස්ත ප්‍රශ්නයක් නැහැ. ඔය උන්වහන්සේ දන්නවා කෙලස් නිකලස් තියෙන්නේ දෙන්නේ එක තුනම විතරයි. තනි වෙච්ච මනසට මොනවද තියෙන කෙලස්? ඇත්ත නැහැ. ඒක හිතා ගන්න අමාරුයි මේ පැත්ත විතරක් දන්න කෙනාට. මේ පැත්තට ගිහිල්ලා මේ පැත්ත බලනකොට තේරෙන්න පුළුවන් මේ සමාජගත ධර්මයක ඉඳගෙන ආචාර ධර්මත් හරහා චතුරාර්ය සත්‍ය දේශනා කරන තමයි ਸਰවචනාතික තියෙන සුවිශේෂත්වය. මේ සාමාන්‍ය ජීඳා කනබොන මිනිසුන්ට කියලා දෙන්නේ. උන්ගේ ධර්මත් අගය කරනවා. හැබැයි චතුරාර්ය සත්‍යයත් ගලක් ගැහුවාගේ පෙන්ලා තියලා තිනවා. මේකෙන් එහාට ගියාට පස්සේ චතුරාර්ය සත්‍ය පැත්තට ගිහිල්ලා මේ දිහා බලනකොට ওই සීලේ රකින්ද ආත්මේ නැතුව කොමුණක් කරන්න සීලය රකින්නේ ආත්ම සංඥාවෙමයි. සීල රකින්න රකින්න ආත්ම සංඥාව වැඩෙනවා. සමාධිය රකින්න රකින්න ආත්ම සංඥාව වැඩෙනවා. සමාධියක් වටින්න ධර්මයේ එන්නේ ගැම්මේ එන්නේ ආත්ම සංඥාවෙමයි. දානයක් දෙන්න ආත්ම සංඥාව අවශ්‍යයි. එතෙන් යනකම් ආත්ම සංඥාව තියාගන්න ඕනේ. උඩට ගියාට පස්සේ රිට අල්ලුගල යහපතට පයින් එකයි තියෙන්නේ. උඩට ගියාට පස්සේ රිට පයින්ව දන්නවද? රිට තල්ලු කරනකන් රිට හයියෙන් අල්ලගෙන ඉන්නවා. ගඟෙන් එගොඩට වෙනකම් පාරුව හොඳට පාවිච්චි කරන්න ඕනේ අතපයත් එකතුව ඉදිරියට ගිය ගමන් කරේ තියාගෙන යන්න ඕනේ නැහැ. ඉතින් ඒතර මහා ගුණමකුකමක් අසද්ධාවක් ඒ නිසා අසද්දෝ අකතඤ්ඤෝ කියලා කියන බුතාතන්සරේ. ආ එතන ගියාට පස්සේ රහතන් සෙනගට ආපු ගමන් ඒ සම්මුතිය හැටියට සම්මුතිය තියෙන නීතිය කොතන ගියා ඒක දැනගත්තා ඒක කෙරුවා. නමුත් ඇතුළත දන්නවා සම්මුතිය ඕනේ කරලා තියෙන දෙන්නේ එකතු වෙන්නේ. ආචාර වේදර්ම වෙන්න ඕන. තනිය උනාට පස්සේ මොකද්ද තියෙන සම්මුතිය? මේ මේ දඩේ ගෙවන්නේ සෙනඟට ආපු නිසායි කියලා කියන්නේ. හිතන්න. අපි අද විඳවන්නේ මේ සමාජශීලී වීමේ දඬුවම් මේ. අපේ හිත කොහොමඩක්ක සමාජශීලී කරන්නේ. අපේ හිත නොකෑමනා දහපදුර වට්ට බඳුරු වල් හිතක් ඒක පේනවා නින්දෙදී. ඒක පේනවා බිව්වට පස්සේ. ඒ ඉතින් වනචාරී කියනවා අපි සමාජශීලී වෙලා නැහැ. බුදුහාමුදුරු කියන්නේ මේකේ ඉඳගෙන සුවාදීන වේයක්. මේකේ ඉඳගෙන මේ විවේක වේයක්. සෙනගත් එක්ක හිටියට තනි අලියා වගේ කඟ වේනා වගේ ඒක විහාරි වෙන්න සෙනඟ කොච්චර හිටියද කමන්නේ ඒක විහාරි ජීවත් වෙන්න. උඹට මේ සෙනඟ නැතුව බැරුව මේ දේ සඳහා මට මේ කට්ටිය නෑ බෑ කියවනම් උඹ 16යි උඹ වාල්. සෙනඟ ඕනේ අපිට දේවල් කරගන්න නමුත් ඒක මේ නොකර බැරිකමට කරනවා. නිසා බුදුරජාණන්සේ ප්‍රාර්ථනා කරලා තියෙනවා නාගිත සූත්‍රයේදී මට අයස වේවා. යසස කියන්නේ මොකද්ද? සෙනඟ. යසස කියලා සෙනග. පිටිපස්සෙන් යන පිරිස. මට මට මේ මට නාගෙට මට අයස වේවා. සිරක මට නොලැබේවා. ආයි කියවන්න මහා ශුන්්‍යත සූත්‍රය. සිරකක් එක්ක ඉඳ වීම මහා දඩයක්. මහා නඩේ සෙනග කරන්නේ මොකද්ද සම්මාන දෙනවා. අපිත් ගිහිලා hina වෙලා කට කනේ තියාන ගත්ත ගමන් හැමත් එක්ක කන්නේ අරක ගිහිලා ගැස්සිලා මාළුවා ගොඩාවට පස්සේ තමයි දන්නේ මේ දුන්නේ සම්මානේ මොකටද කියලා. අපි දැනගන්න ඕනේ සම්මාන තිබිච්චා වේ ලොකු සංසිකේ එකයි මම මේ නිලේ බාර ගන්න. හැබැයි කිසිම රාජකීය උත්සව කිසිම උත්සවයකට මම එන්නේ නැහැ. එහෙමනම් මේ නිලේ දෙන්න නැත්තම් ඔක තියාගන්න. ඕනේ ඔය කිසිම සම්මානයක කිසිම දවසක අත මිටිය මිය කන්න නැතක ලෙව කන්න මිසක කියන විදිහේ ඒ අත ලෙව කන්න කරනවා මිසක කවුරුවක්වත් අනුකම්පාවෙන් දෙන සම්මාන જાතිය මේ ලෝකේ නැහැ. ඒකයි බුදුහාන කිව්වේ ලාභ සත්කාර සම්මාන සීලෝක කොහෙද නිවන ඒතර නැහැ. නිවන කොතනද? ඒකේ රාභ සත්කාර සම්මාන සිලෝක නැහැ මේ දෙක දෙපැත්තට යන්නේ. රාභ සත්කාර සම්මාන සිලෝක සියල්ලම සමාජශීලී ධර්ම. සමාජය කියලා කියන්නේ ඒක අසුචියක්. බුදුරජාණන් කියන හෝ අහං නාගෝව සංගාමයේ චාපාතෝ ප්‍රතිසසරං අතිවාක්‍යං තිතික්කසං දුස්සීලෝයි බෞද්ධයන් මේ බෞද්ධනතාව කොහොමද දුස්සීලා ඒ නිසා මම විදට මං ඇතකොසේ ඊතලෙන් කාගෙන ඉඳගෙන ඉන්නවා මොකද මේ කිසිම කෙනෙක්ගේ කිසිම සමාජකේ අනුග්‍රහයක් ලැබෙයි කියලා හිතන්න එපා. එහෙමනම් බර ගාණක් නිවන් දකින්න ඕන සමාජශීලී තැන්වල. එහෙම නැහැ. සමාජශීලී වෙන්න වෙන්න නිවෙනින් යටයි. එකම සමාජයක් බුදුහාමුදුර කල්පනා කරලා හදලා තියෙනවා හරියට යනවනම් සංඝ සමාජේ. ඒ ගැන කතා නොකර ඉන්න එක හොඳයි. සංඝ සමාජ කියන්නේ මොකද? ඒකට ඔක හැදුවේ. ආර්ය සමාජය සංඝ සමාජය හැදුවේ. එහෙම නැතුව කියන එක නෙමෙයි මම දන්නවා එදිනවල මට හොඳට පේන වෙන්නේ ගුණසහිත උතුමන් වහන්සේලා අනන්තව සමාජයේ කටයුතු කරන නිස්කලංකව ඉන්නවා. ඒ අතෝ ඔය සම්මාන පිටිපස්සේ දුවන්නෙත් නැහැ. මේ ওই ප්‍රසිද්ධ සංඝ සමාජය නෙමෙයි කියන්නේ. එනිසා මේක ඉස්සරහට කරගෙන යන්න භාවනා කරගෙන කරගෙන යන්න. එතකොට ඔය ඔය මේක නිකන් গুপ্ত දෙයක් වගේ රහසක් වගේ තියෙන එක නැත්නම් මේ සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍ය දෙක අතර තියෙන වෙනස තේරුම් ගත්තට පස්සේ සූත්‍ර වල කියන දේවල් තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ගාමේ අපේ පැරණි උතුමන් වහන්සේලා වැඩ කරපු හැටි ආරස්සාවක් තියාන මේකත් රැකෙන විදියට කටයුතු කරපු හැටි දිහා බලනකොට ඒ උන්නුන් වහන්සේලාගේ ගුණ අනුව තමයි ඒක හදාගන්න තියෙන්නේ. යුගයේට හැටියට. මේ සාසනේ එවුවා කියලා දෙන්න දණක් නෑ. මේ කියවලා බලන්නකෝ මේ මේ සීල සීලඛණ්ඩකේ මේ මේ සීල වර්ගයේ මේ මහා මේ දීගනිකායේ ඔක්කොම චූල සීල, මධ්‍යම සීල, උත්කෘෂ්ඨ සීල සඳහන් කළ බුදුන්ස් කියන මං ආවේ ඌව කියලා දෙන්න නෙවෙයි. මම බුදු වුණේ උඹලට මේ අයිනවන උගන්නන්න නෙවෙයි. මේ මිනිස්සු ලොකු තොසේ ඉනා වෙනකද ඔන්න ඔය කාමරේ ඉඳගෙන බඩේ අත් දෙක තියන් උඩු ඇතුළ ගුඩු ගුඩු ගානවා බුදුහාමුදුරුවෝ කාම මිත්‍යාචාරය කරන්නේ නැහැ කියලා කිව්වොත් කොහොම හිටියද කියලා. අපි බුදුහාමුදුරුවෝ හරි සිල්වන්තයි කවදාවත් කාම මිත්‍යාචාරය කරන්නේ නැහැ. අපි බුදුහාමුදුරුවෝ හරි සිල්වන්තයි අපි බුදුර කවදාවත් හොරකම් කරන්නේ නැහැ. මේක බුදු ගුණයක්ද මේ? ඔය කතා කරන්න තියෙන දේවල්ද? ඕවද බෞද්ධයෝ කතා කරන්න ඕන. ඔය රහසින්වත් පව කරන්නේ. ඒකල වඳිනවා අරහං අරහං අරහං අරහං කියලා නවක වල කරගෙන. අරහං අරහං අරහං අරහං මොකද? බුදුහාමුදුරුවෝ රහසින්වත් පව කරන්නේ. ඔන්න ඔවාලත් කලබල නොවෙන්නයි බුදුහාමුදුරුවෝ පාරමිතා පිළිවෙයි. මිනිසු කියන දේවල් කියන්නෙම මොනක් අද ඌගේ ඌග කරන වැරදි ටික වහගන්න සූත්‍රය තමයි හොයාගන්න හදන්නේ. සමීකරණයක් හදනවා ඌ කරන වැරදි ටික බුදුහාමුදුරගේ ශේත්‍රේ දාන්න. අපේ බුදුහාමුදුරෝ නම් රාජිකමත් පව කරන්නේ කවදාවත් කාමීත්‍යාචාරය කරන්නේ. අපේ බුදුහාමුදුරෝ නම් කවදාවත් තරකම් කරන්නේ කියලා ලොකු ස්වාමීන් වහන්සේට hina ඒකලිලා කියනවා කාට හරි සම්මාන දෙන්න ඕනේ මුදිතාවෙන් කෙරෙන්න ඕනේ කාට හරි අනවශ්‍ය සම්මානයක් දෙන හැම වෙලාවෙදීම බුදුහාමුදුරන්ට කෙනෙහිල්ලක් වෙනවා අනව අනිවාර්යෙන් කෙලවරක් නැති සම්මාන දෙන්න පුළුවන් බුදුහාමුදුරන්ට ඒතියෙදි මේ කොහෙදෝ යන තමන්ගේ වාසියට දේශපාලන වාසියටක සම්මාන පුදුපිලි දෙනකොට ඒ කරන ප්‍රමාණය ඉක්මන හැම වෙලාවකම බුදුගුණයට කෙනෙහිලක් වෙනවා අත්පය දිගලා සම්මාන දෙන්න ඕන බුදුහාමුදුරට ඇති වැඩක් නැහැ අපි අනිත් ඒවාට දෙන්නේ කාලකෝයා කපරෝගය කරගන්න කපරෝගය තලගොය කරන්න හදන කණ්ඩම තමයි. ඒක නිසා පුදුමාකාර අමාරු එකෙන් බේරෙනවා. මේ මේ ඥානන් සංසතේ ඉන්න හදනකොට ඊ අපි ඉන්න හදනකොටත් මේ ටෝච් එකක් තියෙනවා කියලා ටෝච් එකක් දෙන්න ඇහුවා. එතකොටයි මම දැක්කේ ස්වාමීන් වහන්සේ ඉන්නේ චාර්ජ් කරපු ටෝච් එක. මම ගාව මේ ලයිට් ඇවිල්ලා තියෙනවානේ. 3 phase line එකේ අපි දැක්කද යනකොට දැක්ක 3 phase line එක. නෑ ආයසුන්ගේ පැරණි තාලෙම තියාගෙන ඉන්න. මොකද දවස් කීයකටද? ඒකේම තමයි ඉතින් ඉස්සරහට යනකොට ඉතින් එක එක දේවල් වෙයි තමයි මම ගොඩ නිසා කතා නොකර ඉමු. නෑ. මම දැක්කා. ඉතින් අපි ගිහලා ටෝච් එකේ නේද? දැක්කා. ටෝච් එකේ අලුත් කුටිය නෑ සොන්නස. ගල්ලේ ගල්ලේ නේ. ගල්ලේ නේ. ගල්ලේ තියනවා වෙන්නේ. අලුත් කුටිය. දැන් වෙන කුටියක හදාගෙන ඉන්නේ. ඉතින් කොහොම හරි කොහොම හරි කියන්නේ මේ ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කිව්වේ today's luxury tomorrow tomorrow's necessity. අපි මේක හොඳ නැහැ මේක හොඳ නැහැ කියලා ගියාට අන්තිමට එතන ගියාට පස්සේ අර කටේ තියෙන හරිවන්ද රෙද්ද පල්ලෙන් බහිනවා ඊයේ පයි කරපු එක. මේ ලෝකේ බේරෙන්න බෑ. අද මොන විදියෙන්වත් බේරෙන්න බෑ. අපි කියන්නේ ඒ නිසා අපි පැනලා දෙන්න හදනවා. ඉගෙනම තේදී බලන්න යනකොට මේ සමාජයක ජීවත් වෙනවා. නැත්නම් මේ පොදු චරිතයක් ඉන්නවා කියන එක ඒක ඒක මේ මේ මේ රංගපෑම හරීම වෙහෙස කරයි. ඒක වෙහෙසට තේරෙන පටන් ගන්න විවේකයේ අඳුනගත්ත දවසේ. විස්රාමයේ අඳුනගත්ත දවසේ උදකලා අඳුනගත්ත දවසේ මොන තරම් අපි මේ හදා වඩාගත්ත දේවල් වලින් අපිට අපේම බාධා අපේ විවිධකේ බාධා කරනවද කියලා සමහර සීදී විනාශ ගන්න. ඒක තේරුම් ගත්ත දවසේ මේ මොකද්ද අපි මේ හම්බ කරලා තියෙන්නේ කියලා. මේ බුදුරජාණන්සේ එහෙම එකක් කියලාත් නෑ ඒක තේරුම් අරගෙන යම් ප්‍රමාණයකට යෙදিলা සම්මා වාචා සම්මා කම්මන්ත කියලා දැන් සම්මා වාචා කියලා කතා නොකර ඉඳීම නෙවෙයිනේ. දස කතා වස්තුවක් කියලා තියෙනවා. නිකම්ම ඉන්න එක නෙවෙයි. බුදුහාමුදුර කියලා තියෙනවා මෙන්න මේ ටිකේ වැදලා ගියොත් පැටලෙන්නේ නැහැ. සම්මා කම්මන්තක් තියෙනවා සම්මා ආජීවයකුත් තියෙනවා. ඉතින් ඒ ඒ සීමාව දැනගන්න අපිට ආදර්ශ ගන්න වෙනවා. කල්යාණ මිත්‍රෙක් නම කල්යාණ මිත්‍රාගේ චරිතය Taman ළඟ නැහැ. Taman එක Taman හදා ගන්න ඕනේ. ඒකට ගොඩාක් කල්යනවා කියන එක තමයි මේ දේශනාවේ සඳහන් වෙන්නේ. තනකොළ ලිඹානවා කියන්නේ කක්ක ගොඩක් හම්බෙච්චාම ගඳ ගන්නකොට උඩින් දාන්නේ නිකන් වැලි ටිකක් මේ වැලි මේ තරකොළ පරණදල් ටිකක් දාලා වහන්නේ කක්ක වහන්නේ කක්ක වහන කරන කරන වැඩි. සමහර කක්ක කට්ටිය ඉන්න සමාජයේ මේ සමාජ සංඝ සමාජයේ ඒක අවසන් කිව්වොත් තව ගඳ ගන්න නිසා තනකොළ ටිකෙන් වහලා දින ඒක ඔහොම වෙලා යනවා. උගා කද නඩු විසතෙන්නේ තිනවත්තරකේ. කඩු නඩු නෑ අද සංඝ සමාජයේ නඩු ගන්න යන්නේ නෑ මොකද නඩු කා නඩු කාට හම්තුරසත් කියලා වෙලානේ තියෙන්නේ. කවුරුත් චෝදනා කරලා යන්නෙත් නැහැ එසේ මෙසේ කෙනෙක්. මොකද මේ සාධාරණ නඩුවක් පවත්වන්න අමාරු වැඩි. උඟාහක් වෙච්චාම වැඩි මහල්ල තරතුණා නම් ඇකින මේක වැරද්දක් වෙලා තියෙනවා. මෙයාමයි වැරද්ද කරලා තියෙන්නේ. ඔබ වැරද්ද තේරුම් ගන්න තියෙනවා. අපිත් අපි මෙහා මේක මේ වහලා දාලා අපි සංඝ සමාජයේ අතිආගෙන ඉන්නවා. තිනවත්තරකෙන් වහලා දාලා කරගෙන යනවා. ඒ කියන්නේ හැලියකුණු න්‍යාය පිළින් වහනවා කියන කතාවක් අපි මේ ගමේ සොටේ කියන්නේ. ඉච්චරයි. ඉතින් ඔර ඥානසියාමඳුරෝ එම් කවුද එහෙම් පිට ගෙදර ඒ ශාන්ති කියන්නේ ඉතින් ඒ ඉතින් මොනව කොහොමද අපි කම්පැනි එකනේනේ වර්ධන කියවා කෙලවරක් නෙවෙයි වර්ධන ගියොත් ඒ කතානේ කමන්නේ මාත් ඒකට කමන්නේ ඉතින් අපේ කම්පැනි එකනේ කම්පැනි දවුත් වෙනවා මේ අවසන් ගියොත් ඒ නිසා තිනවත් තාර්ගය තමයි තියෙන්නේ ඉතින් බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ ඌව දැම්මයි කියලා කියන්නේ කොච්චරක් ඉස්සරහ දකලා තියෙනවද කියලා හිතන්න බුදුහාම ඉන්න කාලේ නම් හරියටම නීතිය කවලා මුගේ බෙල්ල කපන්න ඕනේ මෝටර රජකම දෙන්න ඕනේ කියන්නේ. ඒ කාලෙත් තිනවත්තරගේ බුදුන්සේ පාවිච්චි කළා තියෙනවා. වළක්වන්න බෑ. ඒ චරිතය තව නිවන් දකින්න කර්මවද කරන උරක් කල් යනවා තාම පාරේ ඉන්නේ යණ යන තන ගන්දත්තාරයි යණ යන තන අවුල් කර ගන්නවා ඉතින් ඒක අක්ක කොට වහගෙන යන එක තමයි තියෙන්නේ දැන් අපිට තව තියෙනවා විනාඩි 10ක් විතර වගේ කාට හරි මතක් කරන කතා කරන දේවල් තියෙනවා. කවුරු හරි දැන් අපිත් එක්ක කතාවකට ආවම ඒක අපිට අයිති කරයි කියලා හිතන අපි කිසිම දෙයක් කියන්නේ කිසිම වචනයක් කරන්නේ නැතුව සිටීම ගැන මොකද කියන්නේ? එහෙම තමයි බේරෙන්න තියෙන්නේ එහෙමයි. බේරෙන්න කියන්නේ මම දැකලා තියෙනවා ලොකු සාහන්ති ඉන්න කාලේ ලොකු සාහන්ති කාට ඉතින් ගාක් වුණාට ඉස්සෙල්ලා හොඳට අහනවා <coughs> හොඳයි එයා ඉතින් දැන් තේරුණා තියෙන නිසා ආයෙසරක් ඒක සාරාංශයෙන් දෙනවා. හොඳයි. <laughs> තුන්වෙනි දෙකන මං ආවේ මේ කාරණා කියන සංස මං එන යන්න. හොඳයි. ඒ නිල්ලඹ ඉන්න කාලේ ඒත් නිල්ල වෙන්න කචයි. ඒ කියන්නේ කුඩුකාර වෙනවා. නිල්ලඹට එන්නේ ඔක්කොම මේ වගේ මිනිස්සු විවේක වෙන්න එන කට්ටිය. ඉතින් වැඩියම සුද්ධ වෙන තැන නිසා ඉතින් ලෝකේ හරි ප්‍රසිද්ධයි. එන්නේ ඔක්කොම ওই වඳුරක් කඩපු තියන ඉඳලා යන්න කුඩු ටිකක් ගන්න හරි. මේ ඊට පස්සේ අන්තිමට සභාව කිව්වා ගන්න එපයි කියලා සුද්ධ. ඊට පස්සේ ගොඩින් මහත්තයා කියනවා ඉතින් ඒ සුද්ධ මෙහෙම හරි කමන්නේ එන එක හොඳයි කියලා ඉතින් මේ මේ කචල් එකනේ තියෙන්නේ. කචල් එකේ තියෙන ගානේ ඔන්න එතන මැදිහත් වෙලා හිටියා ડોક્ટર ෆර්නෑන්ඩ් ડોક્ટર ෆර්නෑන්ඩ් මාරුවා. මැරුවයි කියනවා මැරුණයි කියලා කියනවා. ගුත්ත විජේට නැති වුණා. නැති වුණාට පස්සේ පහුවෙන්ද ගොඩින් මහත්තයාගේ මස්සින්ලා දෙන්නෙක් ඇවිල්ලා දැන් ගොඩින් මහත්තයා කාමරේ බුදි. අරස කරන්නේ. ඉතින් කර්මෙට මාත් හිටියා. ගොඩි හතර හරි ඔඩ් හරි අප්සෙට් මේ වැඩේ. ඉතින් මෙච්චර කාලයක් මේ නිල්ලඹ හිටියා මේ විනිගුණා ඉවරයි මේ මරණ පරීක්ෂණත් ඉවරයි. දැන් අද ඉඳලා ගොඩින් රකින්න හදනවා. අර යක්කු දෙන්න කවදාකවත් භාවනා මධ්‍යස්ථානයේ පස් පාගලා නැහැ. බුද්ධිය ගත්ත වෙලේ ඉඳලා ඔල්ලි වෙනකම් කරවනවා. ගොඩිනෝ ඇත්ත කියනවා මට නිින්දයක් නැහැ කියලා. ඉතින් දවස් තුන විතර පස්සේ කරන්න බෑනේ දෙන්නේ කියනවා කොහොම රකින්නද කියලා. ඊට පස්සේ සාකච්ඡාවට ගියා මම පෙරදිනේ විශ්වවිද්‍යාලයේ කියලා ගියාට පස්සේ ඒතරින් ප්‍රොෆෙසර් කෙනෙක් කතා කරලා කිව්වා ගොඩින් අයියා ආරස්සා වෙන්නේ හූක් එකකින් කියලා. මොනවා කිව්වා? හ්ම්. හ්ම්. නෑ කියන්නෙත් නෑ ඕක කියන්නෙත් නෑ. හ්ම්. ඒ කියන්නේ ගොඩින් දන්න දැන් මල පැනලා තියෙන්නේ. මේ මනස නතර කරන්නේ කියවනවා. මිනිහා අකුල අතුරට ගන්න ඔක්කොම ටික හ්ම්. හ්ම්. හ්ම්. දන්න මිනිහට ඇහෙන්නේ නෑ කියන එක දන්නවා දැන්. එක එකම එකම ශ්‍රාවකයා ඉන්නේ ඌ හ්ම්. ඒ හුම් කිව්වට පස්සේ හතුරෙකුට ඇවිල්ලා හතුරුකමක් කරන්නත් බෑ මිතුරෙකුට ඇවිල්ලා තෑග්ගක් දෙන්න විදියකුත් නෑ හ්ම් තමයි කල්දේ වණ්ඩේ සාධකාර ගියාම දෙයක් නෑ නම කියනවා නඩු කොපි ඇද්දගෙන අරෙන් ඇදගෙන මෙහෙන් ඇවිල්ලා කියන්නේ මේ නම උක දුරින්දලා මොකද මෙහෙමයි ස්වාමීන් වහන්සේ අපේ දායක සභාවේ දායක ලොක්කම් මෙහෙමයි මේ විදිහට සාසන විනාශ කරන මේන් බණ්ඩ ලියලා තියෙන ලියෝ මේන් බණ දෙයක් නෑ නම ගිලම්පස ගත්තා මේ ගිහිල්ලා ගිලපද යන විවේකෙම අනික කටියෙන්නකෝ. අර නඩුත් ඉවරයි, ෆයිල් එකත් ඉවරයි, දෙයක් නැහැ. පස්සේ ඒක මෙසු අර්ථවන්ත පොතක් ලිව්ව දෙයක් නැහැ කියලා. ඒ හැම කෙනාම ඒ ප්‍රෙෂර් රිලීසින් වැල් එකක් තියාගෙන ඉනවා. ඇත්තටම ගියාට පස්සේ කතා කරන කතා ගියාට පස්සේ උඟ දෙනකොට කියන කාරණා මතක නැහැ. මේ මේ ඒ කියන්නේ sannivedanayak වෙන්නේ නැහැ මගේ වචනෙන් කියනවා. මොනවාදෝ කියනවා. ඉතින් අහගෙන ඉන්න මචර තේරෙනවා. ඉතින් ඉතින් ඒකට එයා කරන්නේ අර ඉඳුරන් ඔක්කොම අකුලගෙන අර ඔටෝ එකට දාගන්න හ්ම්. වරින් වන් හ්ම්. ආ හ්ම්. ඉතින් ඒකට අහගෙන ඉන්න මනස දන්නවා. බුදුහාමුදුරුවෝ කරලා නැහැ. බුදුහාමුදුරුවෝ එනකොට මෙන්දේ කියනවා. ඒ මනුස්සයා ගෙන්නලා හරි. මේ දෙපැත්ත කදවන්න. එක එක පාක්ෂික කිසිම ප්‍රශ්න විසඳිලක් නැහැ. සංඝයා දෙපැත්ත කදවන්න. මහාන. උඹට මේව චෝදනා ඔබ කරලා තියෙනවා. ඔව්. කන පැයන අපලයන්. එච්චරයි. ඔබ බාර දිගයි. ඉවරයි. උගී ලව්වම කියුවා. දැන් මේගොල්ලෝ හොෝග නෑ මම ඕක කළේ නෑ මොකද මේක. ආ එහෙමද? ආ ඒක දිනන්නේ. අනේ කියන්නේ නේ මේ මේ මේ මිනිස්සයා කතා කරවන දැන් මේ කටේ නඩුව ගේනවා නම් මේගොල්ලන්ගේ වටිනාව තමයි බුදුහාමරන්ගේ බලේ පාවිච්චි කරලා එතන බුදුරජාණන් කියන මහාන අපිට මේ විදිහේ මේ මේ මේ වගේ ඒ වචනමයි කියන්නේ චෝදනා කරලා පරිතිකාර නිවැරදි කරලා දැනගෙන කෙරුවේ දැනගෙන කරා පරිතිකාර ඊගා නඩුව ගන්න ওই නඩුවල ওই කතා කරන මොන මගුලක්වත් නැහැ දුරදිග යනවයි කියලා කියන්නෙම ඔය මූල ධර්මයේ තේරුම් ගන්නෑ. විතක්ක ਵਿਚාර කියන මේ විතක්ක විජය කරලා නැහැ. ඉතින් ඒ නිසා මේ ඔප්පු කිරිලි සාධක මොකක්වත් ඔන පොයින්ට් එකට කතා කරනවා නම් short and sweet. ඒ පන්දිසාන්තිකාවත් බුරුමේ නඩු වැඩිය ඉන්නේ අපිත් එක්ක ඉඳන් කතා කරනවා මම දැකලා තියෙනවා කතා කරනවා මොකද හොඳටම ගිහලා කොටු කරලා ඌ ලව්වා කියව ගන්නවා මේ කරාද නැද්ද කෙරුවනේ මට කරන්න දෙයක් මෙන්න පොතේ තියෙන මෙච්චරයි. මම මේ සැරේ යනකොට ඒ 2011 එකේ හිටපු 2001 හිටපු එකෙක්වත් නැහැ. ඔක්කොම තියලා. ඒ තුන් හතර දෙනේ මට කතා කරලා කියනවා මෙහෙමයි ස්වාමීන් අහවලා එයා ගියා. අහවලා එයා ගියා. මමත් ඉන්නේ ස්වාමීන් පුදුමාකාර ප්‍රවේශමෙන් අපිට තේරෙනවා ස්වාමීන් වහන්සේ ගෙනින ෆයිට් එක. ඉතින් ඒ නිසා ඇසුරින් කරන්න බෑ. ඈත කරලා ඉඳන පුළුවන් තරම් උදව්වක් කරගෙන ඉන්න මිසක සායුණගේ විෂන් එක තියෙනවා ඉස්සරහට කිසිම කෙනෙක් කරලාට පුද්ගල සැලකිල්ලක් නැහැ. මං දැක්ක කොසිය වෙන අම්මා අඩි 5 අඩි 6ක් විතර උස ඇති උද්දී ඉඳලා හැන්ද යනකම් ලුණු කපන්න ගත්තොත් පැය 24ම ලුණු කපනවා. පස්සේ ඇවිල්ලා මොකද්ද කතාවක් සායුට කතා කර අම්මත් එකට එක කියනවා. දැන් අම්මා ට්‍රේඩ් කරන්නේ මම යනවායි කියලා සායුට නොකිය කිව්ව ඵලයන්. එච්චරයි. ඉතින් අර හුරුදු ගානක් උයපු මුළු මුළු පද්ධතියම මේ මේ සමීකරණය අතේ තියාගෙන ඉන්නම්ම. සැලකට එහාට යනවා මෙහාට යනවා. ඒකට ගොතල කොච්චරිද? ඒක නම් තත්ත්වයේ ඉතින් උඹ ගන්න තින්න ගනිද? එහෙනම් උඹ ඵලයන් නොකිය ඵලයන් කියනවා. ඉතින් ඊට පස්සේ ඔයා අවුරුදු 6කට විතර පස්සේ එන්නේ බුලත් අතක් අරගෙන වැඳගෙන ලෙව කාගෙන එන්නේ. ඒ තත්ත්වෙදී සයිඩ් මොනව කරන්නද ඉන්න කියන්නේද? ඒ වෙනතම වෙනස් යන් කියන්නේ මොනවක් කරන්න වෙන්නේ නැහැ. ඒගොල්ලෝ තීන්දුවයි. මොකද ඊක නැතුණා කියලා සාතන වැටෙනවා. හිතෙන්නේ නැහැ වැටෙනවා වගේ කියලා ගාන මොනම විදියක ගාන නැහැ. මේ සැරේ ගියාට පස්සේ මටම හොයාගන්න බෑ. දැන් මෙහි ඉඳලා මම ගිහිලා අවුරුදු 10ට පස්සේ ආවට පස්සේ මේක සිතියෙන් මතක නැතුණොත් හිතන්න මට. ඒ වගේ මහුලක් මට උනේ. රෑ ගියාට පස්සේ 28 කාමරේ දුන්නා. යතුරු මට මොන තාලෙන්වත් හොයන්න බෑ. මයිත් කීරිය කුලමේ නූ කියන ගාන්ත මටත් බෑ වයින් කියලා. මයිලකට ආවට පස්සේ කියනවා උඹ දාලාගේ අරන්නේ නෙවෙයි නේද තියෙන එක. තුන් සැරයක් ඇහුවා. උඹ දාලා ගිය අරන්නේ නෙවෙයි නේ තියෙන කියලා මට තේරුනේ නැහැ. ඉනායලා නිකේ ඊට පස්සේ කිව්වා ඒ දවස්වල මේ පොඩි බිල්ඩින් ටිකක් නේ තිබුණේ දැන් බලපන්කෝ. උඹ සන්තෝෂ වෙන්න ඕනේ. 276ක් ඇවිල්ලා මෙතන බාහනා කරන අපි කරපු වැඩේ ප්‍රයෝජන තියෙනවා. ඒ විෂන් එක තියෙනවා. කිසිම විදියකට මොනම හේතුවකින්වත් ඒ එක එක පුද්ගලයෙක් එක පයිරු පාසන කරන්නේ කතා කරන ගියාම හරියටම ඒ ඒ ස්විච් එක තියෙනවා. අපිත් එක මතකද කෑම කකා කතා කරේ. වෙන වෙලාවක් නෑ ඉන්න කියන්නේ දාහනේ වරඳන ගමන් අපිත් එක්ක කතා කරා. ගොඩාක් වෙලා වෙලා ගත්තා. ආනි වෙලාවට මොනවා කෙරොක් කරන්නේ. ඉතින් ඒක අමාරුයි. අපි ඔගේ අපේ ඊට වැඩි සමාජශීලී නිසා අපිට හිතා ගන්න අමාරුයි. නමුත් ඒ ප්‍රශ්නයක් තියෙනවා නම් උත්තරයක් තියෙනවා. ප්‍රශ්නයක් නැති උත්තරයක් නැති ප්‍රශ්නයක් ලෝකේ නැහැ. ඒ එකම දේ ওই සිද්ධි වෙනකොට අලුතෙන් අකුසල කර්ම කරගන්න එපා. අපිට මේ සාසනික වැඩක් අපි කරන්නේ. ඒක නිසා අපි අඩුම අකුසල කර්ම ටික කරන බව විතරයි අපිට වග බලා ගන්න පුළුවන්. නොකරත් බෑ. පව් නොවනමමත් නෙවෙයි. නමුත් අඩුම ප්‍රමාණයක් කරනකොට ඒක තමයි උසස්ම ශිෂ්ටාචාරය. උසස්ම මානසික මානව දයාව, උසස්ම මහත්මකම, උසස්ම දෙලක්කතිය. නිසා නිතරම බලන්න ඕනේ මේ කටයුත්තේදී කාගත් හිතරීත වීම අඩුම, පව් අඩුම සිද්ධ වෙන ක්‍රමයක පොතක නැහැ. ඒක විතරයි අපි නිතරම සැලකිලිමත් වෙන්නේ. ඒක ධර්මයේ විනයත් වගේම ඒක ධර්මයේ. යන්න මම මේ මම දර මේ ටුවර් එකෙන් පස්සේ මම දැක්කේ උගෝදරේ කීම චෝදනා කරාට සෑහෙන පිරිසක් මේ අපිට වැඩි උඟාවක් වගකීම් සහිත සෑහෙන පිරිසක් තමගේ ගුණ චරිතයත් අරසා කරගෙන ඉඳලා තිනවා සතියක් දිනු කරගෙන තිනවා කලබල ජීවිතය වල භාවනා ගිය ගමන් දවසෙන් දෙකෙන් භාවනාවත් අල්ලනවා. ඔක්කොම නෙවෙයි හිතුවට වැඩිය ප්‍රශංසනීය මට්ටමක් කරනවා. ඒකල වැඳලා කියනවා. ස්වාමීන් වහන්සේ කොච්චර කිව්වක්වත් ඔබ වහන්සේ නැති වුණත් අපි ඒ ටික කරනවා. පුළුවන් විදියට කරනවා. මේ අනිත් දවසේ ආපුවාම අපි මේ ඉතිරි ටික කරගෙන යනවා කියලා. ඊළඟට බලනකොට මේ මිනිස්සුන්ට ඊට වැඩිය කරන්න බෑ. මේ මට්ටමේදී කරන්න බෑ. ඒක ප්‍රශංසනීය මට්ටමක කරන. ඒක ඒක සංඝයා ගාව නෑ. සංඝයා හැම වෙලාවෙම අඩුපාඩුකම්. මට හරක නැහැ මේක නැහැ කියන මිසක කිසිම වෙලාවක මම දැකලා නැහැ මේ මේ ලද අවස්ථාවේ හැටියට ප්‍රයෝජන ගන්න ගැතිය ගිහියන් තුල තියෙනවා. හරියට තියෙනවා ගිහියන්ගේ ස්ත්‍රී පක්ෂය තුල. පුරුෂ පක්ෂය තුල අඩුයි. ස්ත්‍රී පක්ෂය තුල පව් කියලා හිතනවා මම බනිනවා. බුබුම්නාමේ තමයි ලෙඩ දාගන්නේ කියලා. මොකද කාලා තියෙන ප්‍රමාණය දිහා බලනකොට පේනවා එසේ මෙසේ දුකක් අදිමින් නෙවෙයි එසේ මෙසේ බරක් අදිමින් නෙවෙයි කටයුතු කරලා තියෙන්නේ. ඒ කියන්නේ මොකද්දෝ ධර්මයේ මොකද්දෝ යුගයේ තියෙනවා මේ මේ සාධක හරි පැත්තක් තියෙනවා. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ ඒ ඔක්කොම වැඩ බලන ගමන් තමන්ගේ ගමන කොහොම කෙරුවක්වත් මේ යුතුයකම් වලින් පැනලා යන්න බෑ. ගමන බාධා කරගන්නත් එපා. බාධා කරගත්තොත් ඔය කොච්චර ලස්සන ජීවත් වෙනවත් මරණ වෙලාවේ බිඳුවක්. ඒක හොඳට මතක තියාගන්න හැම වෙලාවෙම අඩුවෙන්ම අඩුම ප්‍රමාණයක් පවු කරගන්න වැඩ පිළිවෙල තමයි. ඒක මොකක් කළාට අපි පටන් ගත්ත මාතෘකාවට අදාළ නැහැ නැත්තේත් නැහැ. ඉතින් එහෙමනම් අපි මේ සමුගමනිමුද මෙල්බන් වලින්. මේ මේ මම අර මේ බද්දට බර දාලා ලිව්වා මේ ට්‍රිප් එක ඕගනයිස් කරන එක මට ශීලාවප එකක් හම්බෙලා තියුණා රමණීයප තම්බෙලා තිබුණා මම ඔය කියන විදිහට මාසිකෙන්වත් ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම කියනවා මේ තොරතුරු ඔක්කොම එකතු කරන්න ඇඩිලේඩ් වල කට්ටිය සම්බන්ධ කරගන්න ලංකත් දැන් හඳන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා මට මේ වෙලාව හැටියට මේ මම මං කියන බද්දට ඔක්කොගම තොරතුරු එකතු කරලා කොමිටියත් එක්ක මේ සම්බන්ධීකරණය පවත්වන්න කියලා. ඒගොල්ලෝ අපි ස්වාමීන් වහන්සේ මේ මෙල්බන් එකයි සර්ට්ෆයි කරමු කියලා මේක එහෙමනේ අපි දැන් හිතාගෙන ඉන්නේ. ඒක නිසා අපි මේදී try කරා බර්ත් වලදී private interview ඇත්තෙම නෑ. ඔක්කොම common interviews. ඒතකොට 100ක් හිටිය ප්‍රශ්නයක් නෑ. ඒක හොඳටම ටෙස්ට් කරලා මේ කීප දෙනේ තරහ වුණා. කීප දෙනෙක් තරහ වුණාට ඔක්කොමලා හේතු ගන්නවා ස්වාමීන් වහන්සේට මේක එක්කන හම්බෙන්න බෑ. අපි පොදුවේ සාකච්ඡා කරන්නේ කරමු. එතකොට අසීමිත ගාණක් යන්න පුළුවන් කියලා මේ ඒ ඒ ප්‍රායෝගික පැත්ත සලකලා ඉතින් ඇකොමඩේට් කරන්න පුළුවන් තැනක එහෙම කරන්න පුළුවන් නම් ඒක අලුත් අත්දැකීමක් වෙයි. මම හිතන්නේ අතනම් ඉතින් 90ක් වුණත් අපිට පුළුවන් එහෙම කරන්න මේ. ඔය ඒක නිසා එහෙම බලලා ඒකත් ඔය දවස් 10 වගේ ගියාරකට හොඳ ගැම්මක් එනවා. තැන් තැන් වල මේවා කරනට වැඩිය ඒක නිසා ඒ ටික ඔක්කොම අපි මේ දවස කාලසටහන සකස් කරන්න ඉස්සෙල්ලා මේ තොරතුරු ටික අරගමු හිතට. ඇතිලා පොදු කාටත් ගැලපෙන පොදු මේ මොකක්ද ඒකට කියන්නේ ඩයලොග් එකක් කරා තමයි තීන්දුවකට එන්න වෙන්නේ. මොකද සතු දෙකක් දුනොත් වැඩි වෙනවද? නෑ ඉස්සෙල්ලා මම බලන්න අර පහසු කණ්ඩික මට කියන්න බෑ අපි හිතාගෙන හිටියේ ඒක රටකට දවස් 15යි කියලා. ඉතින් එහෙම කරුවොත් එහෙම ඕස්ට්‍රේලියාවට මේ රටකට විදිය සලකනවද මහද්වීපයක් විදිය සලකනවද කියන ප්‍රශ්නේ තේනවා. මේ පර්ත් වල කට්ටිය කියනවා ඕන කෙනෙකුට නටන්න ගන්න අපි වෙනම සාමිනාංශ ගෙන්න ගන්නම් පර්ත් වලට විතරක් කියලා. ඉතින් ඔය කොච්චර කිව්වත් නිසන්වනේ මේ කාලය ගත කරන එකත් අඩු කරන්න හොඳ නැහැ. ඒක නිසා ওই ටික දැනට සාකච්ඡා කරගෙන යන් මේ මෙල්බන් මයි දවස් 15ක් දානවා 20ක් දෙනවා වගේ කියන දේවල් ඉඩ තියාගෙන යන්න ඕනේ. සාකච්ඡා මාර්ග මට්ටමේ සායනාල දෙසැම්බර් 31 වෙනිදා අහම දවස් 14ක් විතර මෙහි ඉඳලා යන්න පුළුවන්. ජනවාරි පළවෙනිදාත් මෙහි ඉන්නේ. ඔව් ඇහෙනවා මට හොඳට ඇහෙනවා. ඉතින් මොකද කියන්නේ? හරි ඔය ටික ඔය ටික ඕස්ට්‍රේලියාව අනික් කට්ටියට ඒත්තු ගන්නවුවොත් මට ඒත්තු ගන්නවනට වැඩිය they are you මට කියලා වැඩක් නැහැ මම දැන් චූලාප මැදට දාලා තියෙනවා කල් තියෙනවා සංවිධානය කරන්න මේවා තියෙනවා මම කරන්නේ මැදිහත් කාර්කයක වශයෙන් එහෙ තොරතුරු මෙහෙර දෙන එකයි ඒකත් ටික කාලය මම කරන්නේ මොකද සම්බන්ධ වුණාට පස්සේ ඕගොල්ලන්ටම තීන්දුව කරගන්න පුළුවන් දැන් මේ සැරේ මේ කීප දෙනෙක්ම ලියලා ඉවලා තිනවා චූලාගේ ඊමේල් ඇඩ්‍රස් එකවත් නැහැ කියලා මෙච්චර මයිත් එක ඇවිදපු මිනිස්සයා ওই සම්බන්ධිකාරකයෝ ඊමේල් එකවත් දන්නේ නැහැ. ආයෙ මට ලියන්න වෙනවා චූලගේ ඊමේල් එක මේකයි කියලා. මොකද අර පරණ පුදු විදිහට තනින්ම කිරි බොණ්ඩ ඕනකම තමයි තියෙන්නේ. ඉතින් එහෙම වෙන්නේ ටිකක් ලොකු වෙනකොට ඔය එල කිරි ටිකක් එලු කිරි ටිකක් බොණ්ඩ වෙනවා. කොහමද මේ මේ හොඳයි මේ කොහෙද මේ මෙල්බන් කට්ටියගේ මැචියුරිටි එකක් තියෙනවා. නායකත්වයක් දෙන්න සුදුසුකම් තියෙනවා. නමුත් ඒ නායකත්වය ඔප්පු කරන්න වෙයි. ලෝකෙට ඔය නිකන් මේ මොකද්ද විධායක බලතල වලින් නායකත්වයේ පටත් කරගන්න බෑ ඒක ඔප්පු කරන්න ඕනේ. අනික් කට්ටියට මව්ව කෙනෙක් වගේ පිය කෙනෙක් වගේ සලකන්න ඕනේ. ඔට්ටුයිද? ඈ? හරි ඒක තමයි ඒක ඔක්කොම එකතු වෙලා ඕස්ට්‍රේලියාවට ගැලපෙන පොදු මේකකට එනකන් අපි යෝජනාවක් වශයෙන් සලකනවා ඒකට. සලකමු ඒකට. සනසේ මමයි නිමාරත්නගේ බලාපොරොත්තු වෙන මාර්තු අන්තිමට එන්නේ අපේ මුල හරි හරි එන්න අපියක් විතර ඉන්න ඒක අද පුළුවන් නේද දන්නේ පුළුවන් පුළුවන් ඒක අපි කොයි වෙලාවක වුණත් ඔය පිරිම කෙනකොට අපිට මේ ඇඳ ඇඳ යටක් ඇඳක් යට හරි දෙනවා ඒක ගැන බය වෙන්න එපා දැන් එහෙනම් අපි සමු ගන්නවා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි හොඳයි අපි විනාඩි 5ක් විතර වැඩිපුරත් අරගෙන තිනවා. ඒ නිසා අපි පුරුදු පරිදි සම්පදාන කුලව ඊතාවතාචාදී ගාථා සජ්ජහනා කිරීමේ අපි මේ සාකච්ඡා වාරේ නිමාව සටහන් කරමු. ඉත්තාවතාජනමේහි සම්පතං පුඤ්ඤ සම්පතං සක්කේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාජනමේහි සම්පතං පුඤ්ඤ සම්පතං භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එතාදාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සුමාගමු සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාත මේක මෙතනෙමයි තියන්න ඕනේ. ඒකේ වෙන වෙන අස්කනවා මේ මේකත් දාලා තියෙන සෙනසුරාට ධර්ම සාකච්ඡා. නෑ මේ අස්කනකොට ඒ ඔය එක එක තැන් වලට දුවනවා. මේ මේ කම්පියුටර් තාර දෙන්න මට අර වැටික් කරලා දෙන්න. වැඩ දෙක තුනක්ම තියෙනවා. අද චිස්ලා තියෙනවා මේ